අපි මේ වෙනකන් පසුගිය 1 2 ධර්ම දේශනාවල ඒ පහරාද අසුරේන්ද්‍රයා මොහුදී ආශ්චර්ය ධර්මයක් වශයෙන් පෙන්නන ඒ තියෙන අනුපුබ්බ නින්නම් අනුපුබ්බ පෝණං අනුපුබ්බ පබ්බහාරං කියන විදිහට ක්‍රමයෙන් මුහුදු නිම්නය ක්‍රමයෙන් ගැඹුරු වෙන බව ගැඹුරු වෙන ප්‍රවණතාවයක් තියෙන බව ඒ වගේ එන්නේ ඉන්න ප්‍රපාතයක් තියෙන බවත් කවදාකවත් එකවර ගැඹුරු වීමක් නැති බවත් ප්‍රකාශ කෙරුවට පස්සේ සරුවච්චන්හන්සේගෙන් ඒ අසුරේන්ද්‍රය අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ධර්ම විනයේ මේ ශාසනයට පොතේ සඳහන් කරලා තියෙන වචනේ තමයි ධර්ම විනය කියලා. මේ ශාසනයේ යෙදී ගත කරන භික්ෂුව මහා සමුද්‍රයේ අසුරයෝ අභිරමණය කරන්න වගේ ඒ මහානකම එහෙම නැත්නම් ඒ බ්‍රහ්මචාරිය අභිරමණය කරනවාද කියන නැත්නම් ඒකේ සන්තෝෂෙන්ද මේ යෙදෙන්නේ නැත්නම් මේ දඬු කඩේ ගැහුවා වගේ වද බෙරේ පෙරලනා වගේ දඩ මේ මේ වරදණ්ඩයකද මේ ඉන්නේ කියලා. බුදුහාම කියනවා නෑ නෑ ඒගොල්ලොත් බොහොම අභිරමණය කරනවා කියලා. එතකොට අහනවා ස්වාමීන් වහන්සේ කොයි ආකාරයේ ආශ්චර්ය අභූත ධර්ම දැකලාද ඒ ශ්‍රාවකයෝ මෙතන භික්ෂු කියන පදේ පාවිච්චි කරන භික්ෂුන් වහන්සේලා අභිරමණය කරන්නේ. එතකොට ඒ ඊයේ පෙරදා අපි නැත්නම් එක දෙක ධර්ම දේශනාවල කරේ සරුවචාන්සේ සඳහන් කරනවා හරියට මහා සමුද්‍රයේ අනුපුබ්බ නින්නම් අනුපුබ්බ පෝණම් අනුපුබ්බ පබ්බහාරක් කියන විදිහට මේකෙත් අනුපුබ්බ ශික්ෂා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියලා ඕනම කෙනෙකුට ඉන්නා තනින් පටන් අරගෙන කෙලෝරක් නැති ගැඹුරකට යන්න පුළුවන් ප්‍රතිපදාවක් මේකේ තියෙන නිසා හැම කෙනාම මේ ප්‍රතිපදාව දාන්න විශේෂයෙන්ම දාන්න හැම කෙනාම ටිකෙන් ටික ගැඹුරට යන්න යන්න යන්න යන්න අභිරමණය කරනවා. එහෙම දන්නේ නැත්නම් ඒ කියන්නේ එහෙම අනුපූර්ව ක්‍රමයකට දන්නේ නැති やつ තමයි ඔය උඩාතු අල්ලන්න ගිහිල්ලා වැටිලා පසබිම ඇනගෙන මේ ශාසනය ගැන විවිධ කාටලෝ කතා කතා කරන්නේ. ඒ නිසා අපි ශාසනකේදී කටයුතු කරනකොට හැමදාම මතක තියාගන්න ඕනේ අභිරමණය අත්‍යවශ්‍යයි අපි මේ ගමනට. යම් තැනක අපි පශ්චාත්තාප වෙලා අත්තකිල මතාන යෝගයට වැටිලා එහෙම නැත්නම් මේක රසවත් කරගන්න පිටින් රසමසවුලු දාගෙන මේ ගමන යන්න බෑ. ඒ නිසා බුදුරජාන් වහන්සේ සර්වඥතා ඥාණයටපත් උනත් උන්වහන්සේ සම්පූර්ණ සෑම මානව ප්‍රජාවේ සෑම කෙනෙකුටම ආරාධනා කරනවා මේක අනුභව ශික්ෂා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා නිසා ඉන්නා තැනින් පටන් ගන්න පුළුවන්. ඉතින් අපි විශේෂයෙන්ම ඊයේ ඒ කෙලෙස් වල තියෙන වීතික්‍රම කෙලෙස් එහෙම නැත්නම් සමාජ උල්ලංඝනය කරන බරපතල කෙලෙස් අපි සීල ශික්ෂාවෙන් කීකරු කරගත්තට පස්සේ හික්මව ගත්තට පස්සේ සීතල කරගත්තට පස්සේ ඒ කෙනාට ඒ සීලය දිගින් දිගට පවත්වන්න නම් සමාධික අවශ්‍යතාවය නැත්නම් කය වචන දෙක හිත කීකරු කරගත්ත එක්කනා ඒ කය වචනේ හැදියාව දිගට යන්න හිත කීකරු කරගත යුතු බව නැත්නම් සමාධියක අවශ්‍යතාවය වැටහෙනවා. මේ සමාධියට ගියාම අර වීතික්‍රම කෙලස් වලට යට මට්ටමේ තියෙන පරිඋත්ථාන කෙලස් කියන නීවරණ කියන ටික අපට මූණට බුණ දාලා කටයුතු කරන්න වෙනවා. ඒ දේ කරගෙන යනකොට ඒ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච කියලා ප්‍රසිද්ධ ඒ නිවර ධර්ම යටපත් වෙනකොට එවැනි හිතක් ඒ යටපත් කිරීම සඳහා මේ විතක්ක ਵਿਚාර පීති සුඛ එකක්ගතා කියලා වෙනමම බලමුළු පහක් බලයනි පහක් සීවේ යොදවනවා. චේදෝලාර එක එකක් එක එකක් ඒ ඒ මාර්ගයෙන් අපි මතක් කරගත්ත විදිහට කාමච්ඡන්දය ඒකාග්‍රතාවේනොත් ව්‍යාපාදය ප්‍රීතියනොත් තීන මිද්දය විතක්කේනොත් උද්ධච්ච කුච්ච කියන කියන සාලන ගතිය සුඛේනොත් ඒ වගේම දෙගිඩියා හිත කියන දේ ਵਿਚාරේනොත් ਵਿਚාරචෛසිකේනොත් යටපත් කරනවා. අන්න එතෙන්දී අපිට කියන්න පුළුවන් දැන් අපිට යම් ප්‍රමාණයකට සීල විතරක් නෙමෙයි හිතේ සමාධියත් වග වෙන්න පුළුවන්. නමුත් මේක ඊටාත්ම යන්තම් ගැට ගැවීමක් පමණයි. ඊට පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් අපි සමාධිය ගැඹුරු කරනවා. සමත උපක්‍රම සහ විපස්සනා උපක්‍රම මාර්ගේ අන්නේ කරගෙන යනකොට ඒ සමාධියට ගොඩ වෙන්න අවශ්‍ය කෙරුවා වූ මේ විතක්ක ਵਿਚාර වගේ දේවල් හලා දැමීමක් කරනවා. අනුපූර්ව ප්‍රතිපදාදී එක හලා දාලා ඊට පස්සේ ප්‍රීති සුඛ මුල් කරගෙන අන්තිමට ප්‍රීතියත් හලා දාලා සුඛ ඒකාග්‍රතාවය මුල් කරගෙන ක්‍රමයෙන් ක්‍රමයෙන් යනකොට ඊ타මත්ම උපේක්ෂකව එහෙම නැත්නම් සුඛ උපේක්ෂා වගේ දේවල් වලට හිත කිට්ටු කරනකොට අනුසය කෙලස් කියන අඩියේම මට්ටම. ඒක සාමාන්‍යයෙන් තියෙන ඒක කෙලේශයක්ද කියන එකත් ප්‍රශ්න වෙන්නේ ආධුනිකයෙකුට කවදාකවත් අනුසය හතුරෙක් විදිහට පේන්නේ නැහැ කෙලේශයක් විදිහට පේන්නේ නැහැ හිතෙන්නේ Tamange අර්ථ සිද්ධිය සලසලා දෙන අත්‍යන්ත යාළුවෙක් වගේ බුදු කෙනෙක්ම ඇවිල්ලා මේකේ තියෙන මේ මායාකාරී ස්වභාවය ෂටගතිය වංචනික ගතිය පෙන්නලා දීලා ඒ පුතුන් අදාහගත්තොත් නැත්නම් ඒ ධර්මයේ අදාහගත්තොත් විතරක් අපි මේ තෙක්කල් මේකත් එක්ක කෑවට පිවට නිදාගත්තට නෑවුවට කෙරුවට මේකේ සියල්ලෙන්ම පෝෂණය ලැබලා ඕනම වෙලාවක කෙලෙසක් වඩටපත් වෙන්න පුළුවන් තත්ත්වයටපත් වෙලා අපිට තරම් නොවන නගාගෙන ආපු ගුණචරිතයට තරම් නොවෙන දුස්චරිත වලට වටන්න පුළුවන් ශක්තියක් තියෙනවා. හැබැයි බැලු බැලමට නම් බොහොම සාන්තයි. අනේ අනුසයත් එක්ක වැඩ කරන්න ගියාට පස්සේ තමයි මේ අනුකුබ්බ කිරියානුකුබ්බ සික්ඛානුකුබ්බ පටිපදාවල ඊටාත්ම සූක්ෂම කොටස සිද්ධ වෙන්නේ ඉතින් අපි ඒකට අත්‍යන්ත වශයෙන්ම විපස්සනා භාවනාව කියලා කියනවා. ඉතින් අපි මේ වගේ වැඩමුළුවකදී ඉන්න වෙලාවේදී අපි මුල් මුල් දේවල් ගැන කතා නොකරනවම නෙවෙයි. නමුත් අපි බලනවා ගැඹුර කියලා අදහස් කරන්නේ අන්නර අනුශය කෙලස් වලට බැහැලා ඒ වගේ තියෙන මේ ෂට ගති, මායාවී ගති, වංචනික ගති දැකලා කවුරුත් එක දැකලා වැඩක් නැහැ. ඒක අස්පනා අපිට එනකොටම Tamante එක හඳුනා ගන්න පුළුවන්. උනොත් ඒකේ තියෙනවා එක මැජික් බලයක්. මේක අනුසය කෙලෙස අනුසය කෙලෙසලා හඳුනනකොටම අනුසය කෙලෙස වල බලේ නැති වෙනවා. ඒ නිසා හඳුනා ගැනීම ඉතාම වැදගත්. ඒක හරියට වෛද්‍යවරයෙක් නියම රෝග නිర్ణය කරලා මෙන්න මෙතනයි කාරණාව කියලා දැනගත්තට පස්සේ සුව වෙන පැත්තට හැරෙනවා. ඒ වගේ මේ අනුසය කෙලෙස් වල මේ නියම අඳුනා ගැනීම තමයි සරුවචනාංශගේ තියෙන අනිකුත් ශාස්ත්‍රඥ වංශලත් එක බලනකොට තිබුණ අතිවිශිෂ්ට ලක්ෂණය. ඉතින් ඒක ඔය අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පටිපදා කියන එකට නිකන් ඉංගියක් වගේ පේනවා බුදු වෙන්න කලිමුත් සිද්ධාර්ථ තාපසව ඉන්න කාලෙත් ආලාර කාලාම උද්දකාරාම පුත්‍රාදී ඒ ධ්‍යාන කෙලවර අරූප ධ්‍යාන කෙලවරටම යනකම් මේ සිද්ධාර්ථ තාපසතුමත් සාර්ථක වෙලා ඇත්තටම කෙලෙස් නැති නැත්නම් සංඥාවලින් නැති නේව සංඥානා සංඥායතන අකින්චඤ්ඤායතන తත්‍ර ගිහිල්ලත් තේරුණා මෙතන තියෙන්නේ වසංකිරීමක් විතරයි යට මේකේ තාම පුරුව තියෙනවායි කියලා. තාම මේකේ අයින් කරන දෙයක් තියෙනවායි කියලා දැනගෙන තමයි මේ කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂීව එළියට ගියේ. තම නිවන් දැක්කේ නෑ බුදු උනේ නෑ. නමුත් ඒ සඳහා මෙහෙයුම තිබුණා. ඒ සඳහා අභිගමණයට මම මේක කළ යුතුයි මගෙන් වෙන්න තියෙන මානවයට වෙන්න තියෙන සේවය තමයි මේ මම ලැබපු නේව සංඥානා සංඥාතර නැත්නම් අකින්චඤ්ඤාතර නේව සංඥානා සංඥාතර කියන සියුම් සමතයක්වත් ගණන් ගන්න නැතුව සමාධියක්වත් ගණන් ගන්න නැතුව අරකට ගිහිල්ලා කාදාරික සාක්ෂාත් කරගත්ත දවසේ හැබැයි බුදුහාමුදුරුවෝ හරි අමාරුවක වැටුණා. ඒ මගේ කියන ක්‍රමේ බුදුහාමුදුරුවෝ අමාරු විදාන්න පුළුවන් මිනිස්සෙක් නෙමෙයි සත්පුරුෂයෙක් නෙමෙයි උත්තමයෙක් නෙමෙයි. ප්‍රධානම දේ උනේ මේක මේ කන බොන අනිකුත් පෘථග්ජනයන්ට කියලා දෙන එක. කාම ලෝකයේ පෘථග්ජන ලෝකේ ඉන්න ඇත්තන්ට මේ අනුසය කෙලෙස් පිළිබඳව කියන්න ගියාම ඒ ඇත්තන්ට පේන්නේ මේ බුදුරජාන් වහන්සේ එක්කෝ ගැඹුරක් කියන අපට තේරෙන්නේ නැහැ කියලා කියනවා. එහෙම නැත්නම් අපි මෙච්චර කල් ආසාවෙන් රැස් කරපු දේවල් ඔක්කොම දුක පිණිස පිහිටියා කියලා මේ කියන වචනේ අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට හොඳම වැඩේ තමයි බුදුහාමුදුරන්ගෙන් පැත්තකට වෙන එක. මොකද අපිට තියෙන කාමයට තියෙන ආසාව නිසා. ඒ නිසා බුදුමාකාර අමාරුවකටපත් වෙන්න උනා සර්වචන් වහන්සේට මේ ධර්මය විශේෂම ගැඹුරු අනුශේ කොටස් පිළිබඳව මේ පෘථග්ජනියෙකුට මතක් කරලා දෙන්නේ. ඒ සඳහා වුණත් පුත්‍රජානන්සේ එතනින් නෙවෙයි බණ පටන් ගත්තේ මේ සාමාන්‍යයෙන් සීලයෙන් විචිකම කෙලෙසයින් කරන හැටි, සමාධියෙන් පරිඋත් ทาน කෙලෙසයින් කරන හැටි, විපස්සනාවෙන් අනුසය කෙලෙස අයින් කරන හැටියට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් තමයි කාටත් කියලා දුන්නේ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතාර්ථය දැනගෙන. ඒ නිසා මේ මම මේ තාම කතා කරන්නේ මේ මොහොතේ තියෙන පළවෙනි ගුණයයි සාසනයේ තියෙන පළවෙනි ගුණයයි මේක එක විදිහකට බලනකොට අපි ඊයේ පෙර දකිපු පණේම සමාලෝචනයක්. ඒ නිසා සරුවචනාංශයේ විනය රෙගුලාසියක් පනවලා තියෙනවා නැත්නම් ධර්ම රෙගුලාසියක් පනවලා තියෙනවා. නොදන්නා කෙනෙකුට බණක් කියනකොට <clears throat> මේ ආනුපුබ්බේ කතා වැඩපිළිවෙලෙම බණ කියන්නේ කියලා. බණ කියන කෙනෙක් අදිෂ්ඨාන පහක් හිතේ තියාගෙන හික්මීතු කරුණු පහක් හිතේ තියාන බණ කියන්නේ කියලා කියනවා. ආනුපුබ්බේ කතං කතේ සාමීති ධම්මං දේශේ තබ්බෝ. මම මේ පිරිසට ඒක පිරිස එක එක තරහ තිරංගල කට්ටිය ඉන්නවා. හිටියට මොනවත්ක්වත්ම දන්නේ නැති කෙනාගේ තත්ත්වෙන් පටන් අරගෙන මෙතන ඉන්න ඔක්කොගෙම මනදොල සපිරෙන විදිහට හොඳටම දන්න කෙනාටත් පොඩ්ඩක් එඹරට යන විදිහට ඒ කතා වැඩ පිළිවෙල සකස් කරලා දෙන්න ඕනේ. ඊතරත් පුදුරචානන්ස මේ ආනුපුබ්බී කියන කතාව පාවිච්චි කරනවා. ඒ වගේම ධම්මපදයේ තැනක පුදුරචානන්ස මේ ආනුපුබ්බී කියන කතාව මතු කරනවා බොහොම ප්‍රායෝගිකව. ඒකෙදී අනුපුබ්බේන මේ ධාවි තෝකතෝකං කණේ කණේ කම්මාරෝ රජතස්සේව නිද්ද මේ බලමත්තනෝ කියලා බුදුචානන්ස කියනවා මේ මේධාවී නම් වූ උප්පත්ති පඬිතයා නැත්නම් සාජාසයෙන්ම ප්‍රඥාවන්ත පුද්ගලයා අනුගමනය කරන පිළිවෙල කියන්නේ අනුපුබ්බ කියලා. අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පටිපදා. එයා කවදාකවත් උඩාතු අල්ලන්න යන්නේ නැහැ. එනිසා මේධාවී කියන සහජ පඬිතයා ඒ කියන්නේ උප්පත්ති පඬිතකම ඇති කෙනා නිප්පක කියන වචනේත් මේකට සම්බන්ධ කරන මේ නිප්පක හෝ නැත්නම් මේදාවි කියන එක නා වැඩ කරන හැමදාම අනුපූර්ව පිළිවෙලට මේ අනුපොබ්බ සික්ඛා අනුපොබ්බ කිරියා අනුපොබ්බ ප්‍රතිපදා කියන එකට බොහොම ලස්සන වචන හතරක් බුදුහාමර පාසුවේ පාවිච්චි කරන තෝක තෝකං කණේ කණේ තෝකං කියලා කියන්නේ කාලය මේ මේ ප්‍රමාණ වශයෙන් ටික කියන අදහස ටික ටික කණේ කණේ කියලා කියන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඒ නිසා මේ ක්ෂණයක් ක්ෂණයක් පාසා කිව්වම කාට හරි දෙන්න පුළුවන් මෙච්චර හයියෙන් යන්න පුළුවන් එක්ස්ප්‍රස් බස් තියදී අයි අපි මේ මේ බර කරත් එක යන්න හදන්නේ මේ ටික ටික යන ගමනක් බුදුහාමුදුර අගේ කරන්නේ ඇයි කියලා. හැබැයි මේ කනේ කනේ කියනකොට ඒකට හාද නොවෙන අප්‍රමාද නොවෙන සතිමත්ව කිසිම ක්ෂණයක් එන්න දෙන්නේ නැහැ. කනේ කනේ කියලා කියන්නේ වේලාවකට කරනවා වේලාවක අතාරිනවා කියන එක නෙවෙයි හැම චිත්තක්ෂණයකම බලනවා ඒ ගත්ත අදිෂ්ඨානේ ගත්ත වැඩපිළිවෙල අත නෑර කරන යන ඒ කරන කරන වෙලාවේ හම්බෙන ප්‍රතිඵලයට කියන්නේ තෝක තෝකන් ටික ටික කියලා ඉතින් මේක මේ අනුපූප ප්‍රතිපදාව පෙන්වන්න බුදුරජාණන් පාවිච්චි කරපු වචන මට මතකයි ඔය මඩියේ නායක ආමතු සඳහන් කළා තිබුණා මේක බුදුජානනාසේ දේශනා කරේ අවුරුදු 2600 කට කලින් නැත්නම් 2500 ගන්න කලින් මේ නිසා තමයි අද ලෝකේ තියෙන සෑම විද්‍යාත්මක නිෂ්පාදනයක්ම අද මේ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ මොකද ඒගොල්ලෝ කවදාකවත් Taman හදපු දේ ඇති කියලා මේ මොඩල් එක තමයි හොඳම කියලා කවදාකවත් නතර කරන්නේ ඒක වැඩට දාලා ඒකෙන් ආදර්ශයක් ගන්න එක තව ඩිංගක් දිනු කරනවා ඒකල අවුරුද්දක් බලන ඉන්නවා ඒක ජනතාවත් අත දීලා ඇස්පිල්ලම් ගන්නසෝ බලන ඉනවා. ඒක මිනිස්සු වැඩට දානකොට කොයි කොයි ආදීනවද හම්බෙන්න ආස්වාදද හම්බෙන්න කියලා ඊගල්ස ආයේ ඒක මොහොතක් අත නැර හදලා දෙනවා. ඒ නිසා මෑත කාලේ අපි පාවිච්චි කරන වාහනයක් ගත්තොත් ඒක අපි උන්චි කාලේ අපි දකලා තියෙන වාහනයක් ගත්තොත් ඒ දෙක අතර පුදුමාකාර වෙනසක් තියෙනවා. කොතනින් කෙලවර වෙයිද දන්නේ හැම වෙලාවෙම මේක දිනු කරනවා. හැමදාම ටික ටික දිනු කරනවා. ආන්න ඔය ක්‍රමේ දන්නවනම් අපිට ඒ තොක තොකන් කණේ කණේ එහෙම නැත්නම් මේ <clears throat> ආනපුබ්බ පිළිවෙල දකින්නවනම් මම මගේ ජීවිතෙන් දැකලා තියෙන කිසිම චිත්තක්ෂණයක් මේක ක්‍රියාත්මක කරන්න බෑයි කියලා. මනුෂ්‍ය ජීවිතේ නම් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම මම මේ වැඩේ පටන් ගත්තට පස්සේ අහවලාට මට බාධා කරන්න පුළුවන් කියලා මොන්නම බලවේගයක්වත් ලෝකේ නැහැ. මේ බලවේග හෝ ඉස්සරහට යන බැරිකම හම්බෙන අපි ලොකු කුට්ටි බලාපොරොත්තු වෙනකොට. එහෙනම් පැනගෙන යන්න හදනකොට අර හාවයි ඉබ්බයි දෙල්ලම තමයි. ආව තමයි පැන පැන ගිහිල්ලා අන්තිමට මේ ගේමක් නැති නිසා යා ගිහිල්ලා පන්තුරක් අයින් කරලා බුදියා ගන්නවා. ඉබ්බ දන්නවා හැම මොහොතෙම යන්න ඕන නිසා වන්ගාගෙන ගිහිල්ලා අන්තිමට ඉබ්බ ජය කනෝට කියලා ජයഘോഷා නගින කොට හාවට හැරෙන්නේ වැඩේ බලනකොට පරාදයි එනිසා මේ තෝක තෝකන් කණේ කණේ කියන එක ඉබ්බගේ තියෙන බොහොම අතනාරින විශාල ගයක් කරේ තියාගෙන වනු ගාන ගමනක් වගේ තමයි පේන්නේ ඒ නිසා ලෝකයට පේන්නේ මයිත් එක ගත කරපු ඉගෙනගත්ත ඔක්කොමලාට හිතෙන්නේ මම මේ සමාජයෙන් බැහැර වෙලා කැලේට ගිහිල්ලා එක තැනක සම්ප්‍රදාන කුල දෙයකට හිර වෙලා ඉන්නවයි කියන්නේ. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ බොහොම දියුණු වෙලා ප්‍රොමෝෂන් අරගෙන මේ මේ දේවල් කරනවායි කියලා. නමුත් මට බොහොම සන්තෝෂින් කිය හැකි. <clears throat> දැන් මේ ගත වෙච්ච වස්තුත් එක්ක අවුරුදු 22ක් මං වස් 22ක් වෙලා තියෙනවා තාමත් පුදුමාකාර විදිහට දවසකට මං ඉගෙන ගන්නවා. ඒ වගේ මේක සඳහා පහසුකමුත් කිලෝරක් නැතුව මේකේ තියෙනවා. හැම සිද්ධියකදීම ලදරුවෙක් වාගේ ආදුනිකෙක් වාගේ අර තෝක තෝකම් කණේ කණේ කියන මූල ධර්මයට දාලා බලනකොට මේ හැම දෙයක්ම බුදුහාමුදුර ළඟට ඇවිල්ලා අතගාලා කියලා දෙන්නා වගේ අපත්‍ච නායක හාමුදුර ඇවිල්ලා කියලා දෙන්නා වගේ හැම දෙයක්ම ඒ ගමනට පොහොර වෙනවා හැබැයි පටන් ගන්නකොට නම් පුදුමාකාර බයක් තිබුණා කොහොමද මේ කාර්යබහුල ජීවිතයක් ගත කරද්දී අපි කොහොමද මේ වගේ සංසාරයට ඇදෙන සංසාරෙටම කඹරන සංසාරෙටම මැටි පාගන හරක් වගේ වැඩ කරන අපි කොහොමද මේ සංසාර ගමනේ තියෙද්දි මේ නිබ්බාන ගමනකට යොමු වෙන්නේ කියලා. නමුත් ඒ අර මම තාමත් ස්තුතිවන්ත වෙනවා මුලින්ම අත්පොත් කියපු ඒ කිහි පිරිස හැම වෙලාවෙම කිව්වේ කවදාකවත් නැති දෙයක් ගැන පශ්චාත්තාප වෙන්නත් එපා. ඇති අවස්ථාව පැහැරෙන්නත් එපා. කරගෙන කරගෙන යනකොට ඒ ආනුපුපි වැඩපිළිවෙලේ ඔය තෝක තෝකං කණේ කණේ කියලා Tamanගේ ක්‍රමසහවිදි Tamanට වැටහෙන අතර මේක එක පැත්තකින් බලනකොට අර නයින්සා ඉනිමන් ක්‍රීඩාව වගේ තමයි. ධාතු කැටේ දැම්මට පස්සේ අපි ඉත්ත මාරු කරනවා ධාතු කැටේ හැටියට. නමුත් ඉඳපුව ගමන් ඉනිමගක් හම්බ වෙනවා. එතකොට ඒක පාරට උඩට යනවා. හරි සන්තෝෂයි. නමුත් ගියාට පස්සේ ආයෙසරක් ඕන නයි කටකට අහුවෙච්චාම ආයෙ පල්ලෙහාට එන්න ඕන. හැබැයි ගමන යන්නේ දාදු කැටේ හැටියට තමයි. අපි දිගටම දාදු කැටේ දානවා දිගට කරගෙන යනකොට ඉතින් අහිංසන් ඉනිමක් ක්‍රීඩා වගේ ඉහළට පහළට ගමන් තියෙනවා. මොකද ඒ දිගට යන වැඩපිළිවෙලේදී ඔය ඉනිමගක් හම්බුනා වගේ තමයි කල්යාණ මිත්‍ර හම්බෙච්ච දවස. නායකයෙක් කටක් හම්බුනා වගේ තමයි අසත්පුරුෂය හම්බෙච්ච දවස. ওই දෙකම ওই ගමන පුරාවට පැටලිලා තියෙනවා. නයින්සා ඉනිමන් ක්‍රීඩාවේ පෙතේ හැම තැනම නයින්සා ඉනිමන් ඉන්නා වගේ සමහරලාට පුදුමාකාර විදිහේ <clears throat> ඉදිරිපීම්වල අපිට ලැබෙනවා. ඉතින් ඒකට අපි උදම්මනුවට මොකද ආයසරයක් තිබුණටදී එන්නත් ඉඩ තියෙනවා. නමුත් ධාදු කැටේ දාන්න දාන්න අපි කොහොම කොහම හරි තිබුණ තැන ඉඳලා ඉස්සරහට යනවා. ඉතින් මේක යෝග ජීවිතයේ නැත්නම් භික්ෂු ජීවිතයේ තේමාව ඒකට කිට්ටුවෙන් යන තේමාවක් බටහිර දීලා තියෙන ඔය බාලදක්ෂ ව්‍යාපාරය තමයි. බාලදක්ෂ ව්‍යාපාරය තියෙන්නේ සූදානම් ශරීරේ. භික්ෂු ජීවිතයේ එහෙම නැත්නම් යෝගාවචර ජීවිතයේ තියෙන හැමදේම එළඹ සිටි මොහොත අප්‍රමාදේ සූදානම් ශරීරේ. මේ සූදානම් ශරීරය තියෙනවා අපි මහා තුල්ලන්ට යන හැම වෙලාවෙම කරගෙන කරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් මේ ගුණයේ පහරාද සූත්‍රයේ තියෙන මේ පළවෙනි එක අනුපොබ්බ සික්ඛා අනුපොබ්බ කිරියා අනුපොබ්බ පටිපදා කියන සාසනික ලක්ෂණයත් මහමූදේ තියෙන අනුපොබ්බ පොණං අනුපොබ්බ නින්නං අනුපොබ්බ පොණං අනුපොබ්බ පබ්බහරං කියන ගතියට පස්සේ පහරාදාසුර ඉන්ද්‍රිය දෙවනි මහා සමුද්‍රයේ තියෙන අద్భుත ආශ්චර්ය ලක්ෂණ පෙන්නනවා ඒ අසුරයා අසුරය මහා සමුද්‍රයේ අద్భుත ධර්ම විදිහට ආශ්චර්ය ධර්ම විදිහට දකිනවා ඒකේ මහා සමුද්‍රයේ ධිත ධම්මෝ කියලා මහා සමුද්‍රයේ තියෙන විශේෂ ලක්ෂණයක් ඒක කවදාකවත් වෙරළ ඉක්මවන්නේ නැහැ. වෙරළ ගාව හරි පෙරලි. රැලි එනවා යනවා බඩදී එනවා බාදී එනවා සුනාමි එනවා සුනාමි යනවා නමුත් අන්තිමට කියලා බලනකොට ඇස් තිබුණ ධර්ම තමයි. ඒක ඒක ධර්මතාවයක් ධිත ධම්මයක් තියෙනවා ඒක ඉක්මවන්නේ නැහැ. ඒක පහරාද අසුරින්දගේ ලයිස්ට් දෙවෙනි ලකුණ මහමුදේ තියෙන අద్భుත ආශ්චර්ය දකුණ. එන්නේ ඒක අරගෙන සරුවචනාංශය සඳහන් කරනවා මේ ශාසනයේ බුදුහාමුදුර සඳහන් කළා යං මයා ශාවකාණං සික්ඛාපදං පඤ්ඤාත්තං. මම මගේ ශ්‍රාවකයන්ට කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිසෙට යම් ශික්ෂාපදයක් පෙන්වනවා. ඒ තං මම ශාවකාණං ජීවිත හේතුම්පි නාතිවත්තති. මගේ ශ්‍රාවකයෝ කවදාකවත් පණ ගියත් මේ ශික්ෂාපදේ ඉක්මවන්නේ නැහැ. හරියට මහමෝද වෙරළ ඉක්මවන්නේ නැතු වගේ කියලා. ඒ නිසා මේ ශික්ෂාගරුක භික්ෂුවට භික්ෂුණියට උපාසක උපාසකතුමාට කවදාකවත් නිවන් දැක්කේ නැහැ කියලා කනගාටුවක් නැහැ. ධ්‍යාන අභිඥා ලැබුවේ නැහැ කියලා කනගාටුවක් වෙන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් මේ අභිඥා කියන වචනේ කියුණා ඒ දිබ්බ චක්කු දිබ්බ සෝත පුබ්බේ නිවාසානුස්සතිය එහෙම නැත්නම් පරචිත්ත දිවිඥානන වගේ දෙයක් නැලුණා කියලා කනකාට වෙන දෙයක් නැහැ සීලය රැකිලා තියෙනවා බුදුරජාණන්සේක 100 200ක් මේ රක්ෂණ සාතිකයක් දෙනවා සීලය රැකිලා තියෙනවා බය වෙන දෙයක් නැහැ කියලා අපි මේ ඉතිසල්ලා රිට්‍රීට් එකදී අරගත්තා ඒ අසජී සූත්‍රය කියන එක ඒකෙදී මේකට හොඳ නැත්නම් සාධක සූත්‍රයක් වෙනවා ඒක නැත්නම් මේ කාරණාව හොවා දක්න සූත්‍රයක් වෙනවා මේ අස්සජි කියන ආමඳුරෝ මේ බොහොම ලස්සනට මහානකම් කරපු ඒ වගේම සමාධියක් ඇති කරගෙන ඒකෙන් සතුට වෙලා කනගාටුවක් ලෙඩක් චිත්ත පීඩාවක් එනකොට සමාධියට හිත දාලා හිත නැවතත් ආඩ්‍ය කරගෙන ජීවත් වෙනවා. නමුත් මේ ශාංශයට ආපු මරණාසන්න අවස්ථාවේදී අර සමාධියට ය아가න්න බැරි වෙනකොට ඒ සසෙ තද්ද බල විපිලිසාරතාවකටපත් උනා. අනේ මම පිළිුණා නේද කියලා. මොකද එතකොට අර කායික වේදනා දරා ගන්නත් බෑ. චිත්ත පීඩා දරා ගන්නත් බෑ. දැන් මම මේ මදිවට පිරිහෙනවා. තව පොඩ්ඩකින් මැරෙනවා. කොහේ යයිද දන්නේ නැහැ කියලා පුදුමාකාර විපිලිසර තත්යකටපත් වුණා. ඊට පස්සේ කිව්වා ළඟ ඉන්න උපස්ථායක හාමුදුර කෙනෙකුට ගිහිල්ලා අනේ සර්වචන්නාංශේ ළඟට යන්න මං වෙනුවෙන් ගිහිල්ලා තුන් සැරයක් වඳින්න උන්වහන්සේගේ සුව දුක් ਵਿਚාරන්න ඊට පස්සේ තව තුන් සැරයක් වඳින්න මං වෙනුවෙන් දීලා කියන්න ආස්සජී හාමුදුරන්ට අමාරුයි. සර්වචනංශේ වඩිනවා නම් බලාපොරොත්තු වෙනවයි කියන්නේ. ඉතින් මේ වෙලාවේදී ආස්සජී හාමුදුරන්ගේ හොඳ වෙලාවට අපේ හොඳ වෙලාවට සර්වචනංශේ හැන්දෑ භාවනාවෙන් පස්සේ ආස්සජී හාමුදුරට යනකොට ආස්සජී හාමුදුර බොහොම දුර්වල ඇඳෙන්න නැගිට ගන්නත් බෑ. නැගිටින්න හදනකොට සර්වචනංශ කියනවා ඇඳෙන්න නැගිටින්න එපා. මේ පණවල දාසනයක් තියෙනවා මම මෙතන ඉන්නම් කියලා. ඒකල අහනවා ආස්සජීගෙන් කොහොමද ආස්සජී දැන් මේ වේදනාව විවසා දරා ගන්න පුළුවන්ද කියලා. නිකන් හරියට නෑදෑයෙක් වෙදෙක් ලිඩාගාවට කියලා අහන ඇයි. අනේ ස්වාමීන් වහන්සේ බෑ කිය. කමනියන් අසජි යාපනිය මේක ඉවසන්න පුළුවන්ද යැපෙන්න පුළුවන්ද නබන්තේ කමනියන් න යාපනිය. මට මේක ඉවසන්නත් බෑ යැපෙන්නත් බෑ. ඊට පස්සේ අහනවා උඹ හිත දැන් විපිලිසර නෑ නෑ නේද? විපිලිසර විපිලිසර බවක් නැද්ද කියලා. නෑ ස්වාමීන් වහන්සේ විපිලිසරයි කියලා. ඇයි කියලා අහනවා. අනේ ස්වාමීන් වහන්සේ මට ඒ කාලේ ආනාපාන සතිය භාවනා කරනකොට මගේ හිත පස්සම්බයං කාය සංකාරං කියන කාය සංස් කාය සංස්කාරයන් සංසිඳන ආනාපානේ නොදැනෙන ඉතාම සියුම් තත්ත්වවලට මම ගියා. ගියාට පස්සේ බඳ පුදුම විදියේ ආලෝක සංඥා සැහැල්ලු ගති ප්‍රීති ගොඩාක් දේවල් පහළ වෙලා ඒ අනුව මම ඒ තැනට එහෙම නැත්නම් කාය සංස්කාර සංසිඳනට අවශ්‍ය සමාධිය ලැබිච්චාම පිරිච්ච ජීවිතයක් මම ගත කරා. ඒ නිසා මට ආපු සෑම චිත්ත පීඩාවක්ම කායික පීඩාවක්ම මේ සමාධිය මතින් සමනය කරගෙන ජීවත් වුණානේ ස්වාමීන් වහන්සේ දැන් මට ඉතින්ට යන්න බෑ. මට මේ ඉන්න වෙලාවේදී ආනපනේ කරගන්න බෑ. මට ආනපනේ අර වගේ සංසිඳව ගන්න බෑ. ඒ නිසා ස්වාමීන් වහන්සේ මට අර එන චිත්ත පීඩා කායික පීඩා මොනවාක්වත් දරා ගන්න බෑ. මට සෑහෙන සෑදාන සැකයක් තියෙනවා මම පිළිුණා කියලා. එතකොට බුදුරජාණන්සේ බොහොම ලස්සනට කියනවා අසජි උඹත් හිතනවාද මේ අනිකුත් ශ්‍රමණ ප්‍රහකොණ වගේ මේ ශාසනයේ සමාධියමයි සාරය කියලා. යම් මිනිහෙක් සමාධිය සාරය කියනවනම් ඒ මිනිහට ඔන්න වගේ පිරීමක් එන්නේ ඉඳී තියෙන නමුත් මතක තියාගන්න මේ සමාධියේ මේ මතක තියාගන්න මේ සීලේ අඩුපාඩුවක් තියෙනවා කියලා. අසජි සාධිකන මේ කොච්චර කලකලංචි සිද්ධ වුණා සංස සීලේ කැඩුණා. එහෙනම් මතක තියාගන්න කියන ඔච්චරයි පදනම තියෙන්නේ. සීලය බාධා වෙලා නැත්තම් පිරියනවා කියන සැකය පිරියනවා කියන දෙගිඩි හිත අභිරමණය කරන්න එපා මම සීලය මෙච්චර ලෙඩ තියදී මරණාසන්න වෙලාට ඇවිල්ලා තියෙන මගේ සීලය කඩාගත්තේ නෑ නේද කියලා සතුටීතක් ඇති කරගන්න කියලා අස්සජි ආම්දුරණ දෙනවා පුදුමාකාර දොර කවුලක් වෘත්ත කරලා ඒක කරලා දීලා ඒ ඇති කරපු ආත්ම විශ්වාසය තුලින් බුදුරජාණන්සේ ප්‍රශ්න නගනවා අතින් හොඳට හිත හතනවරන තමයි කියනවා ඔය කොච්චර දේවල් වෙනකොටත් අමනෝඥා අසත්පුරුෂයා එහෙම නැත්නම් කාලකන්‍යා කරන්නේ මෙව නිසා සිල්පද කඩාගන්නේ. උඹේ කරලා නැහැ. ජීවිත හේතුම්පි වේලං නාති වත්තති. ජීවිතේ හේතුයෙන්වත් සිල්පද කඩාගත්තේ නැත්නම් ඒකම අදිෂ්ඨාන කරන්නයි කියලා ඊට පස්සේ අනෝ රූපය අනිත්‍යද නිට්ටියද වේදනා නිට්ටියද අනිත්‍යද ආදී වශයෙන් ලස්සන ත්‍රිපරිවර්ත දේශනාවක් ගෙනියලා උන්වහන්සේ සූදානම් කරනවා ඒ මරණාසන්න වෙලාවෙත් නැවත සම්පූර්ණ ආත්ම ශක්තිය සහිත අභිරමණය කරන භික්ෂුන් වහන්සේ නමක් බාටපත් කරනවා. එචින්ද පුත්‍රයන්සේ ආඩේට ගන්න වාංගුවට ගන්න සීලය තමයි. ඒක නිසා එක පැත්තකින් බුදුහාමුදුරෝ දෙන මේ සහතිකය ධම්මම ශාවකාණන් ජීවිත හේතුම්පි සීලං නාතිවත්ති කියන එක බුදුහාමුදුරෝ පහරාදාසුර ඉදිරියට කිව්වට අපි බුදුහාමුදුරන්ගේ ගෝලිය වශයෙන් ඉඳගෙන සීලියත් එක්ක සෙල්ලම් කරනවනම් මාත්‍රක දෙකකින් අපිට සලකන්න එකක් බුදුහාමුදුර අප කෙරේ තිබෙන විශ්වාසය අපි විශ්වාස බංගත්වයකට ඇති කරලා තියෙනවා. එහෙම නැත්නම් අපි ඇත්තම බුදුහාමුදුර ගෝලිය නෙවෙයි. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දෙකට කැඩෙන වචන කතා කරන වචන දෙයක් කතා කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා අපි යම් ආකාරයක භික්ෂුත්වයේ භික්ෂුණීත්වයේ උපාසක උපාසිකත්වයේ පිළින කරනවා නම් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ආදි වශයෙන් එහෙනම් මතක තියාගන්න වෙන ඔය ඔය සරණ ගමණය බොහොම ප්‍රඥාවන්ත වැඩක්. ඒක මේ සද්ධාවට අයිති වෙන දෙයක් නෙවෙයි බොහොම ප්‍රඥාවන්ත වැඩක්. ඒ ප්‍රඥාව ඇති කෙනාගේ ප්‍රඥාව මනින තැන තමයි එයා කොච්චරක් සීලයට සලකනවාද කියන්නේ. ඉතින් මේක හරි බරපතල ප්‍රශ්නයක්. මට ප්‍රශ්න වෙච්ච නිසා මම දන්නේ මම අවුරුදු 8ක් 8කටත් වැඩි කාලයක් ගිහිව භාවනා කරනකොට මට සෑහෙන සාධාරණ සැකයක් තිබුණා. මේ බුදුරජාණන්සේ කියන සූත්‍ර මට අදාළ නැහැ. මම ෆුඩ් බෝඩ් එකෙත් නැහැ. මම තාම බස් එකකනකන් ඉන්න පාරයි ඉන්නේ මිනිහෙක්. මේ බණ මේ ධර්ම දේශන ඔක්කොම තියෙන භික්ෂු භික්ෂුණීන්ට විතරයි අපි තාම අමු ගිහියෝ. ඒ නිසා මේවා අදාළ නැහැ කියලා. ඉතින් මම ඒ දවස්වල අර සුබතරමට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේගේ ත්‍රිපිටක පොත් ගෙනියලා කියවනවා. කියවන හැම වෙලාවෙම බුදුරජාණන්සේ භික්කවේ කියලා ආමන්ත්‍රණය කරනකොට මට නිකන් අතපල්ලේ වැටෙනවා වගේ හිතෙනවා. මට නෙවෙයිනි කියලා තියෙන මම ගිහියෙක් නේ මට නෙවෙයි කියලා. ඉතින් හැමදාම මං ගිහලා ඒ ස්වාමීන් වහන්සේ අනේ ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර ඔක්කොම භික්ෂූන්ට දේශනා කරලා තියෙන ඉතින් අපිට මේක කැප නැහැ නේද? ඉතින් ඒ ස්වාමීන් වහන්සේ හරියට උත්සාහ කරා. නෑ නෑ එහෙම එකක් නෑ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා හතරවණක් පිරිසට මේ කැමැති කැපයි මේ ප්‍රධානම කෙනාගේ නම තියලා තමයි කියන්නේ ඒක නිසා කියවන්නේ ඒ හැම උනාට මට තිබුණා නිකන් හීනමානයක් පස්සේ තමයි යෝගුරුමේදී ඒ ස්වාමීන් වහන්සේ මතක් කරලා දුන්නේ සූත්‍රාන්ත පිටකයේ අර්ථකථනය අනුව සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ සෑම කෙනෙක්ම භික්ෂුවක් කියලා මම නැවතත් කියනවා සංසාර බය දන්නා වූත්, ඒ කියන්නේ සංවේගය දැනටමත් පහළ වුණා වූත් සංසාර බයෙන් ගැලවෙන්න කටයුතු කරන වූ සියලු දෙනාම භික්ෂුන් වහන්සේලායි. ඉතින් මේ භික්ෂුවගේ භික්ෂුත්වයේ තියෙන්නේ අර සීල්පද පිළිබඳව තමන් දක්වන දරුණම්බු කිරීම මත. ඉතින් ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා කවදාකවත් ප්‍රඥාවන්තයෙකුට හැර කාටවත් ශික්ෂාපද රකින්න බෑ. පඤ්ඤාවත්තසායන්සි පඤ්ඤාවන්තං පඤ්ඤාවත පඤ්ඤාවතෝ සීලං සීලවතෝ පඤ්ඤා සිල්වන්ත කෙනෙකුට විතරයි ප්‍රඥාව තියෙන්නේ ප්‍රඥාවන්තයෙකුට පමණයි සීලී තියෙන්නේ නත්ති පඤ්ඤා නත්ති සීලං කියලා කියනවා නත්ති සීලං නත්ති පඤ්ඤා සීලය නැත්තම් ප්‍රඥාවක් නැහැ ප්‍රඥා නැත්තම් සීලවත් නැහැ ඒක අද මේ සූත්‍රයෙන් අවසල කරන ලොකු සාංශින කාලේ කියනවා ධම්ම සන්දෝෂෝ විනේ සන්දෝෂෝ සන්දෝසා විනේ සන්දෝෂෝ ධම්ම සන්දෝසා කියලා. අපි මේ ධර්ම විනය කියලා කියන්නේ ධර්මයේ තියෙනවා ඒ විපස්සනාට අවශ්‍ය කරන උදාහරණ ඥාණය විනය තියෙනවා ශික්ෂාව සීලය. එනිසා යම් තැනක විනය දෝෂ සහිත නම් සන්දෝසයි නම් එයාට ධර්මයක් දෝෂ රහිත ධර්මයක් අහුවෙන්නේ නැහැ. යම් කෙනෙකුගේ ධර්මයේ දෝෂ රහිත නම් එයාට දෝෂ සහිත දෝෂ රහිත සීලයක් රකින්න බෑ. නිසා විනය දෝෂ සහිත වේ අඩු වේගන අඩු වේගන යන්න යන්න යන්න ධර්මයේ අඩුපාඩුකම් කැපෙන්න පටන් ගන්නවා. ධර්මයේ අඩුපාඩුකම් මෙකිලා හොඳට ධර්ම සාකච්ඡා කරලා බණ භාවනා කරලා සුද්ධ වෙන්න වෙන්න වෙන්න එන්නේ එන්නේ එන්නේ සීලේ නැගිනවා. ඒ කියන්නේ කවදාකවත් ඒ තමන් සමාදන් වෙච්ච සීලය ඉක්මවන්න යන්නේ නැහැ. ඒක දන්නවා චපලකමක් කියලා. තමන්ට ආපිට කැපෙන එකක් කියලා. ඒ නිසා හැම වෙලාවෙදීම මම මගේ තිබුණු චරිතය හැටියට ඒ අවුරුදු 20 27 වෙනකම් මම සංවිධානාත්මකව එහෙම නැත්නම් සචේතනිකව සිල්පද කැඩුවා. සැලසුම් කර කර කැඩුවා. ඉතින් බොහෝම ජයට ඒ ජීවත් වෙනවා. එක එක සිල්පදේ අරගෙන බොහෝම අංග පහම සම්පූර්ණ විදිහට කඩනවා. ඒ දස සිල්පදත් තරණ සූද්ධ කර කර ඉන්න වෙලාවේ තමයි මට හිතුනේ වෙච්ච යම් යම් සිද්ධි නිසා ශිල්පද රැකලා බලන්න ඕනේ කියලා ඊට පස්සේ අනිත් පැත්ත හැරෙව්වා අනිත් පැත්තන බොහොම සීමිත ಗುಣකරක පීඩසක් සාක්කියට තියාගෙන මම ශිල්පද රකින්න උත්සාහ කරා එලාදී ඒත්තු ಗುಣකරක පීඩස මට දීපු මම ඒකට කියන දේව සභාවක් කියලා බ්‍රහ්ම සභාවක් කියලා ඇත්ත කිව්වේ ශිල්පද රැක්කට කාටවත් ඇඟෙන්න කරන්න එපයි කිව්වා කවදාකවත් උඹ වගේ කෙනෙක් ශිල්පද රකේ කියලා සමාජය බලාපොරොත්තු වෙන්නේ නැහැ දීලා තියෙන ආදර්ශය හැටියටත් මිනිස්සු හිතන්නේ දඩබ්බරේ කිය සිල්පද කඩන කෙනෙක් නිසා දැන් රකින්න එකට හරියන්නේ නැහැ නිසා පුළුවන් තරම් හංගගෙන සිල්පද රකින්නයි කියන්නේ. ඒකෙත් මම හරි දක්ෂයි. නමුත් මෙහාට පස්සේ ලොකු සංසි කිව්වා ශිල්පදයක තෙද තියෙන්නේ සමාදාය සික්ඛති සික්ඛාපදේසු සමාදන් වෙලාවේ ශිල්පදේ රකින්න නම් ඊටත් වැඩිය ලොකු තෙදක් වෙනවා මොකද ඒකට සමාදන් වෙනවා තව කෙනෙකුත් දන්නවා ඒකට එයාටත් ආදර්ශයක් වෙනවා. එයාටත් පූර්ව ආදර්ශයක් වෙනවා. ඒ නිසා සිල්පදයක් රකින්නොත් සමාදන්ව රකින්නේ කියලා. ඒකට තමයි මම මේ සිවුර දැන්නේ. දැන් සිවුර දැම්මට පස්සේ ඉතින් ඕක එකම සංකේතෙ මෙච්චරයි. ආ මේ මිනිස්සයා ගාව සීලයක් තියෙනවා කියලා. දැන් උපාසක මාත්‍රුණ කියනවා බාපණයක් දාන්නේ කියලා. බාපණයක් දානකොට දන් දෙන කට්ටිය දන්නවා මේගොල්ලෝ ගාව සීලයක් තියෙනවා. ඊට පස්සේ දැන් මේ කෙනෙක් දඩබඩ ගාලා කෑ ගහන්න ගත්තොත් බැන ගන්න ගත්තොත් අර මේ කරොත් අර දන් දෙන මිනිස්සු උඩ පින් බලනවා මේ මොකද මේ වෙලා තියෙන්නේ. එක්කෝ බාපනේ පැත්තක දාලා පිස්සු කෙලපන්. බාපනේ දාගත්තා නම් සිල් දක්පන්. අන්න ඒ වගේ සමාදාය සික්කති සික්ඛාපදේ කියනකොට ඇති වෙන මේ වගකීමල තමයි සදාචාරාත්මක වගකීම කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන්සේ කියනවා මගේ ශ්‍රාවකයෝ සංසාර බය දකින්නවනම් සංසාර බයෙන් ගැලවෙන්න කටයුතු කරනවනම් එයා මේ සමාජ නීති උල්ලංඝනය කරන වීතික්‍රමණය කරන මට්ටමක ඉඳලා කවරනම් සමාජියක් බලාපොරොත්තු වෙනවා. කවරනම් ප්‍රඥාවක් බලාපොරොත්තු වෙන්නේ. ඒක නිකන් උදැල්ලෙන් ඇදලා දාන තරම් කුණු කන්දල් තියේදී මඩ තියේදී කන් හැන්දක් අරගෙන මොනව කරන්නේ? උදැල්ලෙන් අදිනවා උදැල්ලෙන් ඇද්දට පස්සේ නම් කන් හැන්දෙන් කරන්න පුළුවන්. ආනේ මේ විදිහට මේ ශික්ෂාපදයක තියෙන වටිනාකම දන්නේ නැතුව කට වචන ශික්ෂාපද සමාදන් වෙලා රකින්න බැන්නම් බුදුහාමර ගෝපාලක සූත්‍රයේදී සඳහන් කරනවා ඒකත් අපි පහුගිය දවස්වල මේ භාවනා වැඩමුළුක දිගින් දිගට සාකච්ඡා කරා හරක් ගාන දන්නේ නැති එකට කවදාකවත් හරක් රකින්න බෑ කියන. තමන් ගවපට්ටිය බහනෝ අඩු ගාන මේක මෙච්චරක් වැස්සියෝ ඉන්නවා මෙච්චරක් නෑම්බයෝ ඉන්නවා මෙච්චරක් වස්සෝ ඉන්නවා මෙච්චරක් මහගොණෙක් කුණ්ඩු ඉන්නවා පැටවෝ ඉන්නවා කියලා. ඒ ගාන දන්නේ නැති මනුස්සයර කවදාකවත් හරක් රකින්න බෑ පට්ටියාගෙන් අරස වෙන්නේ නෑ. ඒ වගේ තමන් සමාදන් වෙච්ච සීල්පද පාසන් සීල්ද උපෝසතාට්ටාංග සීලේද ආජීවට්ටමක සීලේද එහෙම නැත්නම් සාමනීර දස සීලයේද ඒ කීලක දන්නේ නැති කෙනාගෙන් සිල්පද රැකෙන්නේ. ඊට පස්සේ යම් කෙනෙක් ඒ විදිහට ඒ සිල්පදේ ව්‍යාකරණ අනුකූල හරියට දැනගත්තට පස්සේ ඒ මිනිස්සයා හරියට ඒ සිල්පදේ අද්දරට එනකොට ඉමට එනකොට ඒ ඇති වෙන සංවේදීතාවය තමයි පෘථග්ජනයාගේ එක හරීම අසංවේදී. පළවෙනි සැරේට සංවේදී භාවය නැවත නැති නොවෙනා තාලෙට තහවුරු වෙන එක තමයි සෝවන් වෙනවා කියන්නේ. සෝමත් වෙනකොට ඇති වෙන ශික්ෂා පද පිළිබඳව தත්වෙට කියන්නේ අවික්කප්පසාදේ පහළන කියලා. අවික්කප්පසාද නෙමෙයි මේ අරියකන්ත සීලය කියලා. දැන් අපි සාමාන්‍ය පු탁ජන වශයෙන් රකින්න සීලයක් තියෙනවා. ඒක මේ ගහට්ට දස සීලය, සාමනීර දස සීලය, භික්ෂු සීලය, භික්ෂුණී සීලය කියලා ඒවා මේ අතරම ශික්ෂා හතරක් බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා භාවනා කරන කෙනෙක් නැත්නම් භික්ෂු භික්ෂුණීන්ට රකින්න ඔය ප්‍රාතිමුක්ෂ සංවර සීලය නැත්නම් ගියන්ගේ දස සීල් අට සීල් වගේ දේවල් ඒ වගේම ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිච්ඡ සීලය, ඒ වගේම ඉන්දිය සංවර සීලය කියලා. දැන් මෙතන මේ සඳහන් කරන්නේ ප්‍රධාන වශයෙන්ම ප්‍රාතිමොක්ෂ සංවර සීල නැත්නම් ශික්ෂාපද සීලය. අන්නේ ශික්ෂාපද සීලය පිළිබඳව තමන් දැනගන්න දැනගන්න දැනගන්න ඒක තමන් සීමාවක් කරගන්නවා. අන්නේ සීමාව පනින වෙලාව. මේක තමයි වීතික්‍රමණය කියන පදේ පාවිච්චි කරන මෙතනයි. එහෙම නැත්නම් උල්ලංඝනය වෙන තැනට එනකොට යට ඉබේම දැනුවත් වීමක් වෙනවා. වෙනවා නම් ඒ තරම් සංවේදී නම් ඒ පුද්ගලයා ඉන් එහාට පණින්නේ නැහැ. සංවේදී නැතිකමට තමයි ඔලොමලකම කියන්නේ. ඒක තමයි ඔලොමොට්ටලකම. නැත්නම් අවිද්‍යාව කියනවා, මෝහය කියනවා. ඉතින් ඊට පස්සේ ඒක දන්නේ නැති නිසා පෘථග්ජනයාගේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි මේක වීතික්‍රමණය වෙන තැනේදී ප්‍රමාදයි, අසත්‍යමත් අන්දමන්දයි නවීන වචන කියන අංජබජයි. මෙතෙන්ට යනකොට කොතනද සීමාව දන්නේ උදාහරණයක් වශයෙන් කියනවා අපේ ඇහැ පවත්තන්න අමාරුයි රූප දකින්න නැතුව. නිසා යම් ප්‍රමාණයක රූප ඇහැට ඕනේ. නැති වුණොත් එහේ ඉන්ද්‍රිය එන්න එන්න පිරෙන්න පටන් ගන්නවා. නමුත් මේ රූප බලාගෙන යනකොට සම්ප්‍රමාණයක් තියෙනවා සෞඛ්‍ය සඳහා මූලික අවශ්‍යතාවයක් වශයෙන් අපිට ඒ ආරක්ෂාව සඳහා ආහාර හිවීම සඳහා ඒ රූප ප්‍රමාණය බලනවා. නමුත් අපි මේක කාගෙන කාගෙන කාගෙන යනකොට අසභ්‍ය රූප බලනවා, අනුන්ට කරදර වෙන රූප බලනවා, නැත්නම් සල්ලි තියෙන ප්‍රමාණයට වැඩිය දඟලලා රූප බලනවා. එතකොට ඔය මල පණින තැනක් තියෙනවනේ. විචක්‍රමණය වෙන තැනක් තියෙනවනේ. උල්ලංඝනය වෙන තැනක් තියෙනවනේ. අන්න එතෙන්ට යනකොට තමා වශයෙන්ම පරෝපදේශ රහිතව මේක තමයි මගේ සීමාව කියලා වැටහෙනවා නම් ඒ පුද්ගලයාට තියෙනවා එතින් පාලනය කරගන්න පුළුවන් ගතිය. මේ පුත්‍ත්‍ජඥයා කියන සතා කාගෙන කාගෙන කාගෙන යනකොට ඉමට යනවා. ඉමට ගියාට පස්සේ සත්පුරුෂෝ කියනවා ඔයින් එහාට යන්න බෑ. ඔයාට තියෙන්නේ ඔච්චර ඇඟිල්ල ධර්මයට ඉදිමියන් ඔයිට වැඩි කරන්න එපයි කියලා කොට කියනවා නෑ මට මානව අයිතිවාසිකමක් තියෙනවා. මට අයිතිවාසිකමක් තියෙනවා. මේක තමයි මම අටන් කරන්නේ. මට දැනගන්න ඕනේ කියලා එයාට නීතිය කඩන්න, උල්ලංඝනය කරන්න පුදුමාකාර ඔලොමලකමක් දක්වනවා. ඉතින් ඊට පස්සේ ඒ පැනපු ප්‍රමාණයට ආධිනව විඳිනවා. ඒ නිසා මේ කාම වස්තු පිළිබඳ රූප වේදනා සංඥා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් යම් ප්‍රමාණයක් අත්‍යවශ්‍යයි මනුෂයාට. අන්නේ අත්‍යවශ්‍ය සීමාව නොලැබුණොත් අපි කියනවා ඒක නොලැබෙන මට්ටමට වැඩ කරනවා කියනවා අත්කිලමතාන යෝගී කියලා. ශරීරයේ ආත්මික ක්ලාන්ත කරවන ක්ලමතේටපත් කරන අත්කිලමතාන යෝගී. යම් කිසි ප්‍රමාණයට සුඛභෝගීට වෙලා එහෙම නැත්නම් අධික පාරිභෝගිකත්වයට ගිහිල්ලා අතිශෝක්තියට යන්න පටන් අරගත්තට පස්සේ එතන සීමාව දැන නැත්තම් කියනවා කාමසුකල්ලිකාණියෝ කියන්නේ. ඔන්න දෙක අතරමැද පරාසයට තමයි කම්ෆර්ට් සෝන් කියලා කියන්නේ නැත්තම් ආරක්ෂක මධ්‍යම ප්‍රතිපදාව. ඔන්න ආරක්ෂක මධ්‍යම ප්‍රතිපදාව සෑහෙන සෙල්ලම් කරන්න පුළුවන්. සෑහෙන ඊට පරාසයක් තියෙනවා. අන්න ඊට පරාසය තුළ ඉන්න තාකල් ශික්ෂාපද එච්චර ප්‍රශ්නයක් වෙන්නේ ඒ හරිය ඉන්න තාක්කල් සමාජයට කරදරයක් වෙන්නේ නැහැ, තමන්ට කරදරයක් වෙන්නේ නැහැ, මත්තර කාරිය නාස්ති වෙන්නේ නැහැ, දඬ නාස්ති වෙන්නේ නැහැ. කරගෙන යන්න පුළුවන්. අන්නේ එවැනි ඒ කියන්නේ ගොරෝසු ජන විඥානය පිළිබඳ හැඟීමක්, පරිසරය පිළිබඳ හැඟීමක්, තමන්ගේ අනාගතය පිළිබඳ හැඟීමක්, එහෙම නැත්නම් සදාචාරත වගකීමක් නැති ඔලමුලයකට මොන සමාධියක්ද? කය වචන දෙකකවත් හැසිරෙන්න බැරි කරන්නේ ඒ සමාධියට යන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තුන සමාධියක් පිළිබඳව හෝ එහෙම නැත්නම් මේ ක්‍රමයෙන් ගැඹුරු වේගෙන යන සමාධ මේ සාසනයක ශික්ෂා මේ ඉදිරි ප්‍රතිපදාව යනකොට ඒ මූලික සදාචාරාත්මක වගකීම එහෙම නැත්නම් චාරිත්‍ර වාරිත්‍ර දෙකේදී එයාගේ සංවේදී භාවයෙන් දැනගන්න පුළුවන් එයා කොච්චර දුරට ඉස්සරහට එන මේ ගැඹුරු සමාධියට සුදුසුකම් ඇති කර ගන්නවා කියලා. නමුත් මේක උප්පත්ති රෝග එන දෙයක්ද ඇසුරෙන් එන එකක්ද තමන්ගේ ප්‍රයෝග ඥාන වලින් දිනු කරන්න පුළුවන්ද කියන එක තාම අමාරුයි අද තියෙන උපමාන වලින් බේරන්න. මේක උප්පත්තියෙන් එන එකක් කියලා අපේ සම්ප්‍රදාන කූල අටුවා මත කියන්න හදනවා අපි ත්‍රි හේතුක ප්‍රතිසන්දි වෙන්න ඕනේ පාරමිතා සම්පූර්ණ වෙලා තියෙන්න ඕන නැත්තම් නිවන් දකින්න බෑ කියලා කට්ටියක් කොනින්ම අයින් කරන්න හදනවා. ඉතින් මේකත් ටිකක් විවේචනාත්මකව සලකා බලන්න ඕන. දෙක ප්‍රයෝගයෙන් පමනක් කළ හැකි. එහෙම නැත්තම් අපිට ඩිග්‍රියක් අරගෙන ඩිප්ලෝමා එකක් දීලා ඕන කෙනෙකුට යන්න පුළුවන්. එහෙම එකකුත් නැහැ. එහෙමනම් අපේ ප්‍රයත්නය කොතනද තියෙන්නේ? අපේ මෙහෙයුම කොතනද තියෙන්නේ? අපේ ශික්ෂණය කොතනද තියෙන්නේ කියලා තෑහෙන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔය විසුද්ධි මාර්ග වගේ පොත්වල ඒකෙදී ඔය ඒ පිළිබඳ හැකියාවට වචන කීපයක් සඳහන් කරනවා සීලේ ප්‍රතිඨාය නරෝසපඤ්ඤෝ සීලේක පදනම ලැබුවා වූ ප්‍රඥාවන්ත නරයා සීලේ ප්‍රතිඨාය නරෝසපඤ්ඤෝ එතන සපඤ්ඤ කියන පදයක් පාවිච්චි කරනවා චිත්තං පඤ්ඤංච භාවය ඊට පස්සේ හිත සමාධිය කියලා මෙතන චිත්ත භාවනා කරන සමාධියට සමාධිය භාවනා කරන ප්‍රඥාව වඩනවා. දැන් ප්‍රඥාවන්ත පුද්ගල ප්‍රඥාව වඩනවා. එතකොට මේ මුලින් තියෙන ප්‍රඥාවට අපිට කියන්න වෙනවා සහජ ප්‍රඥාව කියලා. ඒ කියන්නේ අම්මගේ බඩෙන් ගిన අපි. නැත්තම් ඥානගත ප්‍රඥාව. ඊට පස්සේ ප්‍රඥා භාවනා කරලා ගන්න ඒකට කියනවා පාටිහාරීය ප්‍රඥාව කියලා. අපි කියන්නේ කලපුරුද්ද, දැකපුරුද්ද, අහපුරුද්ද වශයෙන් ඇති වෙනවා. ආතාපි නිපකෝබිකෝ ඊට පස්සේ ඒ වැඩේ කිරීම සඳහා බහැර නොතබන ලද වීරිය ඇති දල්වාගත් වීරියට කියනවා ආතාප වීරිය කියලා නිප්පක කියන පදයකට පාවිච්චි කරනවා නිප්පක කියන කොටත් අර උප්පත්ති ප්‍රඥාව ආය නැවත මතක් කරනවා. සෝයිමං විජිතේ ජට. ඒ නිසා උප්පත්ති ප්‍රඥාවත් අවශ්‍යයි. ඒමත්ෙන් ප්‍රයෝග ඥානත් අවශ්‍යයි. ඉන්නේ දෙක පිළිටන තියෙන්නේ සීලයේ. එතකොට තමයි අපි යෝගාවචරෙක් වෙන්නේ. එනිසා උපපති ප්‍රඥාව නැති කෙනෙකුට සීලයක් ගන්නත් බෑ. ඒ හිටින්නේ නැහැ. ඒ වගේමයි උපපති ප්‍රඥාව ඇති අබෞද්ධයෙකුට උනත් පෙන්නලා දුන්නොත් මේ බුදුහාමතුරු පෙන්නලා දීලා තියෙන සීලේ නිකන් චාරිත්‍රයකට ඇදහිය යුක්තක් වශයෙන් නෙවෙයි මේක මූලික පදනම කියලා මිනිස්සු බොහොම ඉක්මනට පිළිගන්නවා. නමුත් ඒකම අදී ඊට පස්සේ නිපක ප්‍රඥාව වඩන්න ඕනේ, පාටිහාරීය ප්‍රඥාව වඩන්න ඕනේ, එහෙම නැත්නම් ප්‍රයෝග ඥාන වඩන්න ඕනේ. වඩාන යනකොට ආනුකුබ්බී වැඩ පිළිවෙලට ටිකට කරගෙන යනවා. ඉතින් මේක පිළිබඳව උගාවක් විස්තර වශයෙන් සලකලාපුවාම ගිහියෝ මෑතකට වැඩි දැන් අවුරුදු 30කට අතර ඉස්සලා බලපුවාම උඟ දෙනෙක් තමා විසීම තමන් අතපල්ලේ වැටලා තමා විසීම තමන් හීනමානේ වට්ටගෙන හිතානේ හිටියා අපිට මේ ශාසනයේ පළප්‍රයෝජනයක් ලබන්න බෑ ඒක භික්ෂූන් භික්ෂුණීන්ට විතරයි ඒකට ආරණ්‍යගත වෙන්න ඕනේ ත්‍රිපිටකධාරී වෙන්න ඕනේ පාරමිතා පිටලා තියෙන්න ඕනේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි වෙන්න ඕනේ. ගිහි වශයෙන් අපිට කරනවා නම් කරන්න පුළුවන් වෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය සඳහා පින් කරන එක විතරයි කියලා මේ කරුණු සම්බන්ධව මේ අවුරුදු 30 40 ඇතුළත උන්කාක්ම සමීපව සම්බන්ධ වෙච්ච මිනිස්සු තමයි මම. පටන් ගන්නකොට මට සෑහෙන හීනමාන ගති තිබුණා. මම හිතුණා කවදාවත් පැවිදි වෙන්න පුළුවන් වෙයි කියලා කවදා අදහසක්වත් තිබුණේ නැහැ. බුද්ධ ධර්ම ගැන කිසිම ආඩම්බරයක් තිබුණේ නැහැ. එහෙම ඉන්න කාලේ තිබුණේ නිකම්ම නිකං අමු ගියා තමයි. ඊට පස්සේ මට මේ ළඟදී හම්බුණා ඒ පොතක් මට මතකයි මේ මහත්තයා රිසර්ච් කරන කාලෙත් මාවත් හම්බෙලා කතා කරලා තිනවා එයා ලියලා තියෙනවා මට මතක නැහැ කතුගෙනම මේ 2500ට පස්සේ බුද්ධ ආගමේ සිංහල බුද්ධ ආගමේ ලංකාවේ බුද්ධ ආගමේ ඇතිවෙච්ච විපිරියාසය. මොකද පැත්තෙන් කියන්නේ. එයා කියන කාරණා පහකින් අපි දිනුනොයි කියලා. ලංකාවේ බුද්ධ ආගම දෙනවා මේ සුද්දෙක් කියන්නේ. එයා කියලා තිනවා ඒ අවුරුදු 2500 වෙනකොට ගිහියෝ කවදාවත් භාවනා කරන්න පෙළඹිලා තිබුණේ නැහැ. මොකද හේතුව භාවනාව අතීතියා හිටපු බාහදාරින් කියන හිටියා මේක ත්‍රිපිටක ධාරින්ද පමණයි කරන්න පුළුවන් ඉන්නේ. මේ සඳහා පැවිදි වෙන්න ඕනේ. මේ සඳහා පාරමිතා පිළිලා තියෙන්න ඕනේ. කරනවා නම් ඕගොල්ලන්ට කරන්න පුළුවන් ඉන්නේ ලබනාත්මෙට පාරමිතා පුරණ එක විතරයි. ඒ වගේම විපස්සනා නම් හ්ම් හ්ම් එහෙනම් කොහොමද කබ්බෑ. ඔන්න ඔය කාරණා පහ ඒ පරිශ්‍රණය සඳහා එයා කටිම ලිය කටිම ලියලා හදාගෙන මේ කාරණා පහෙන් බුද්ධ ආගම හිර වෙලා තියෙන ලංකාවේ ජනතාව කොටු වෙලා තියෙන කියලා අවුරුදු 50කට පස්සේ ඕලා බලනකොට මේ කාරණා පහ දිගේ දියුණුව ප්‍රශංසනීයයි කියලා කියනවා. කොච්චර ප්‍රශංසනීයද කියලා කියනවනම් අද දැන් මේ වගේ භාවනා වැඩමුළුවට එන කිසිම කෙනෙක්ගෙන් අපි අහන්නේ ත්‍රිපිටකය දන්නවද කියලා. ඇත්තටම ත්‍රිපිටකය දන්නවනම් කපලා අයින් කරනවා. මොකද ඒක වාතයක් කරගන්න. දන්නකම තියාගෙන භාවනා නොකරනවා නම් ඒක ඇත්තටම බූරුවගේ පිටේ හකුරු බැඳා වගේ. ඒ වගේම කාගෙන්වත් අහන්නේ නැහැ ඔයගොල්ලෝ මේ සිටි ටිකන් පස්සේ පැවිදි වෙන්න ඕනේ. අරණ්‍යගත වෙන්න ඕනේ. නැහැ. ඇත්තටම නිසරණේ අවුරුදු 45 ෙම තිබුණ නැහැ මීටරයක් චෙක් කරගන්න ඕගොල්ලන්ට පාරමිතා පිටලාද කියලා. තාමත් නැහැ. ත්‍රි හේතුකද කියලා බලන්න මීටරයක් ඇත්තෙත් නැහැ. ඒ වගේම මේ කරන්නේ මෛත්‍රී බුද්ධ ධාතනයේට ආවඩන එක කියලා කියන්නේත් නැහැ. මට හොඳ කතාවක් මතක් වෙනවා මේ කියනකොට මම ටිකක් මාතෘකාවෙන් ටිකක් පිට පැනලා තියෙනවා. ওই ධම්මනිදන්තේ ආමතුරෝ 60 ගණන් වල මේ වැඩේ කරනකොට මුළු බුදුරේ වෙන් කරලා මේ මූකලාණක් වෙන් කරගෙන ලොකු ප්‍රයත්නයක් කරලා මේ ඉඩම් අරගෙන වැඩ කරන වෙලාවේදී කොහොම කරුණාවන්ත තලතුණ හාමුදුර කෙනෙක් වළු මහත්ය හම්බෙන්න ඕනේ. ඊට කිව්වලු මම හරීම මේ කාර්ය බහුලව ගත කරන මෙයා ගිහියා හාමුදුරෝ වැඩි මහල්ලෙක් නිසා වෙලාව දීලා තියෙන ජර්මන් ධර්මදේශක කියලා හාමුදුරන් සුදුරෙක් දැක්කේලා වාසනේ වාඩි කරාට පස්සේ කිව්වලු මහත්තයලා බොහෝම වටිනක් ඇත්තෝ මෙච්චර මේ බූතල් වීරම් කරලා මේ වගේ ආණ්ඩු විමුකලාණක් කරන මේ කරන්න හදන වැඩේ දැන් ලංකාවම දන්නවා ඉතින් මම මේ කියන්න ආවේ මට දන්නවද දන්නේ නැහැ මහත්මේ මේ භාවනා කරාට ත්‍රි හේතුක ප්‍රතිසන්දි නැති ආයත බෑනම භාවනා කළා මේ ධ්‍යාන මාර්ගඵල ලබන්නේ කියලා. ඊටකොටම ධම්මචාන් හාමුදුරුවෝ රාමුදුරට වැඳලු අනේ හාමුදුරනේ ඔබ වහන්සලා පයි මේ අපිට කියලා දෙන්න. ඉතින් ඒක නිසා මොකද කියන්නේ? ඉතින් මහත්යෝ මේ වගේ දෙයක් කරනකොට ඒ නිසා සලකා බලන්න ඕන දෙයක් හදන්න ඕනයි කියලා. ඊට පස්සේ කිව්වලු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට හැකියාවක් තියෙනවද මේ මේ ධම්මනි සම්ති කියන මේ මාට නැත්නම් ඒකට විදිහට මම ත්‍රි හේතුගතව නැද්ද කියලා කියන්න පුළුවන්ද කියලා අහුවා. ඒකවලු ඒක නම් මන් දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මම පිටිසක් දෙන්නම් මේකට භාවනා කරන්න ආයේ මේගොල්ලෝ පරීක්ෂා කරලා බලලා ඔබ වහන්සේට පුළුවන් ද චෙක් කරලා කියන්න මේ කී දෙනෙක් ත්‍රි හේතුක ප්‍රතිසන්දිත කී කී දෙනෙක් පාරමිතා පිරලා තියනද නෑ ඒකනම් කරන්න බෑ කිව්වා. ඊට පස්සේ ඔබ වහන්සේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිත කිව්වා. නෑ කිව්වා. එහෙමනම් ස්වාමීන් වහන්සේ මම වැඩක් කියන්නම්. ඔබ වහන්සේ බහින්ද පුටුවේ මම ඔතන වාඩි වෙන්න මට වන්දනා කරන්න කිව්වා. මොකද්ද ඔබ වහන්සේ සිවුරක් දාගෙන මේ කරන වැඩේ? කරන්න හදන එකක් කාලකන්ණි කරනවා. මනින්න බැරි උපමානයක් ගැන ලියවලා මනින්න බැරි දෙයක් ගැන කතා කරනවා. මේක නාස්තික නැද්ද? ඔබ වහන්සේලාද මේ සාතන පහරදාරය කරන්නේ? කරුණාකර මගේ ඇහැටම පෙනිට යන්න කිව්වා. මරණකම කී කිය හිටියා. ඒ තරමටම මේ අතපල්ලේ වැටෙන හීනමාන ඇති කරන දේවල් ගියන කරුණු තියෙනවා. නමුත් උත්සාහ කරොත් ධර්මික ජීවිතයක් ගත කරලා සීලක පිළිටන්ඩ මේකම ඇති. නමුත් මේක පිළිබඳව මහසිසාරට ওই තාමත්ම ගැඹුරෙන් ඒ කියන්නේ මම නම් සලකන්නේ මෑත කාලේ ඔය ඇතිවෙච්ච ලෝකයේ භාවනා ජීවුණුවට නේතෘත්වය දුන්නේ මහසිසාරට කියලයි මගේ පුද්ගලික මතේ. ඒ ස්වාමීන් වහන්සේ පිටු 1000ක ඉංග්‍රීසි බුරුම් භාෂාවෙන් පොතක් ලියලා තිනවා. ඒකේ මුල් පරිච්ඡේද දෙකේම ලියලා තියෙන මේ සීල ශික්ෂාව සීල විසුද්ධිය ගැන. ඒකද භික්ෂු සීලය ගැන ලියලා ගිහි සීලය ගැන ලියනවා. හරීම හරීම ප්‍රායෝගිකයි. අඩියටම බහලා. එහෙම නැත්නම් කියනවා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදානුව ගිහිල්ලා ගිහියන්ට විශ්වාසයක් කරන් දෙනවා ඒ ස්වාමින් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේගේ තියෙන ත්‍රිපිටක ධර්ම පාවිච්චි කරලා බුදුරජාණන් වහන්සේ කිසිම තැනක මෙන්න මෙච්චර සීලයක් මෙච්චර කල් රැක්කට පස්සේ තමයි භාවනා කරන්න ඕනේ කියලා සීමා සීලේ ලන්සුවක් තියලා නැහැ කියලා. එනිසා හරීම මේ විප්ලවීය ප්‍රකාශනය. ඒකලිවලා බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ ඒ බුදුන් දැකලා ඒ වෙලාව අදිෂ්ඨාන ශීලයේ සයිතෝ සෝපාකද පටාචාරාවද සරකාණි උපාසකද එහෙම නැත්නම් සම්තති අමිතතුමාද සියරකම ඉතිහාසෙ පෙන්ලා කියනවා මේ සියලු දෙනාම බුදුරජාණන්සේ ළඟට යනකොට රට පිළිගත්ත සිල්ලත්ත ගත්තොත් නෙමෙයි. නමුත් බණාලි වෙනකොට මේ කාරණාව සිද්ධ වුණා. ඒක ඒ වෙලාවේදී බුදුන් දැකලා බණ අහනකොට ඇතිවෙන ඒ කියනවා අදිෂ්ඨාන වෙන සීලයම සමාධියට පාදක වෙනවා කියන්නේ. ඒකල්ල ඒ ස්වාමීන් වහන්සේ අභියෝග කරනවා කාට හරි කියන්න පුළුවන් නම් මේ භාවනා පටන් ගන්න මෙච්චරක් සීලෙ තියෙන නැත්නම් පන්සිල් තියෙන්න ඕනේ අටසිල් තියෙන්න ඕනේ දසසිල් තියෙන්න කියලා ඒ ශාංශ කියනවා ලොකු මේකට යන එක හොඳයි නමුත් කාටවත් කවුරුත් පිළිබඳ අධිකාරී ශක්තිය බුදුහාම දීලා නැහැ දෙක ඒවනේ සීලයක් මෙච්චර කාලයක් සමාදන් වෙන්න ඕනේ සමාධිය ඇති කරන්න කියලා කාලයෙමුත් බුදුරජාණන් වහන්සේ සීමාවක් දීලා නැහැ. ඒක නිසා සීලය පිළිබඳව යථාවාදී තථාකාරී හැඟීමක් ඇති කරගන්න ඕනේ. ඒක level මේකෙන් උනාසි ඉවර කරන පරිච්ඡේදය මම මේකෙන් කිසිසේත්ම මොනම හේතුවක් නිසාවත් සීලය අව탁සිරු කරන්නේ අද වුණත් අපායට ගියෝ 99%ක්ම අපායින සීල් නැතිවතු තමයි. මම මේ කතාව කියන්නේ මොකටද මේ සීලය වගේ දේවල් නැති නිසා අපිට භාවනා කරන්න බෑ. මට මෙන්න මෙච්චර කාලයක් මම සීල් ලකලා නැහැ. නැත්නම් සීල මගේ මේ වගේ තියෙනවා කියලා මන් දෝත්සහයි වෙන්න එපයි කියලා. මේ විදියට අපි අවතරණය ලැබුවට පස්සේ මංගල අවතරණේ ඇතුල් වීම, ගෙවැදීම වුණාට පස්සේ මට පුද්ගලික වශයෙන් මට කියන්න තියෙන්නේ කවම කවදාකවත් ඒ තමන් ආරම්භ කරගන්නට වදනම් කරගත්ත සීලය අව탁සීරුව කරනම්පත් කරන්න එපා භයානක ප්‍රතිඵල ලැබෙනවා පුළුවන් තරම් කරන්න තියෙන ඊට පස්සේ පරිතද කරන එක තමයි. එnde ende ende ende ende සීලය අධි සීලයක් වඩපත් කරන්න. එතකොට තමයි චිත්ත භාවන අධි චිත්ත භාවන වඩපත් වෙන්නේ. එහෙම නැත්නම් <clears throat> ප්‍රඥා භාවන අධි ප්‍රඥා භාවනපත් වෙන්නේ. එනිසා සීලය ende ende ende ende වැඩි කරගෙන යන ගතිය තන්නේ කර්ම ස්ථානෝචිත ප්‍රඥාවක් තියෙනවා. ඒක නැති මනුස්සයාට මේ සීලය කියලා කියන්නේ නිකම්ම චාරිත්‍රාක් විතරයි. බූරේක පිටේ පටවපු හකුරු ටිකක් වගේ සීලය පාවිච්චි වෙන්න ඉඩ තියෙනවා හරියට සීලේ තියෙන ප්‍රායෝගික වටිනාකම දන්නේ නැති එකනට අනුන් මං වගේ සිල් නෑ එයා දුස්සීලයි කියලා අත්ුක්කංශට පරවම්බ නැති වෙන්නත් හේතු වෙන්න ඉඩ තියෙනවා එහෙම නැත්නම් අනිත් පැත්තට යන්න ඉඩ තියෙනවා අනේ මේ භාවනා භාවනා කරන්නේ නැත්නම් මෙච්චර සිල්වන්තයි මම බොහොම තුච්චයි මම බොහොම පහත් මම බොහොම අතපල්ලේ වැටුණයි කියලා Taman හීනමානට වට ගන්නත් ඉඩ තියෙනවා මේ දෙකම කැලෙස් සෝපාක බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට අසුචි කද කරේ තියාන හිටියේ කසුචි කද තියලා හැංගිලා තියෙන කැලේ කියලා. ඇත්තනේ සක්කිරියෙක් එහෙම නැත්නම් මේ වසලේ මේ ඇවිල්ලා ඉස්සරහට එනකොට බුදුහාන් කරන ශාක්‍ය වංශයේ තින් රට පිළිගත්ත කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ කතා කරුවාට පස්සේ ඉතාමත්ම පැකිලිලා අර හොරියදිච්ච බල්ලෙක් වාගේ ඇම්බරි ඇම්බරි තමයි ළඟට ඇවිල්ලා තියෙන්නේ. නම අහලා කතා කරනකොට පුදුම සතුටක් ඇති වෙලා තියෙනවා. එවැනි කෙනාට ඒ ආත්ම ශක්තියක් ඇති කළ ගෙනියන්න මිස මේ සිල්වන්ත නෑ කියලා කවුරුත් පහත් කරන්න නැත්නම් මම සිල්වන්ත කියලා උසස් කරගන්න එතන මයිලඟ සිල්වන්ත නැති නිසා ඒක මගේ අත්‍යන්ත ලක්ෂණ කියන සමට කවදා සාසනට යන්න බෑ කියලා මෙන්න මේ වාගේ අධිකාරී ලක්ෂණ බුදුරජාණන්සේ ඉද තියලා නැහැ. ඔක්කොම විවෘත කළා දීලා තියෙනවා. නමුත් මේක ආරම්භයේදී අපි මේ වගේ සැහැල්ලුවක, මේ වගේ විවෘතකමක, මේ වගේ සර්වඥතා ඥානයේ තියෙන පුල්භාවයේ ප්‍රයෝජන ගත්තට මේකට බැස්සට පස්සේ නැත්නම් මේ මේ විශේෂයෙන්ම සමාධි ප්‍රඥා භාවනා බැත්තට පස්සේ හැම වෙලාවෙම ඒ ශිල්පද ටික නැත්නම් ඒ සීලය පිළිබඳ තියෙන මේ හික්මෙන ගතිය පුළුවන් තරම් අලුත් දෙයක් කරන්න. අලුත් දෙයක් වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. භාවනා කරනකොට මේක නොසලකා හරින්න පටන් අරගත්තොත් මං හිතනවා ඒක තාම කියන තරම් දැනට දත්ත නැහැ. ඔය භාවනා කළ පිස්සු හැදෙනවා කියලා කතාවක් තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව ඒ භාවනාව ඉදිරියට යන්න තරම් අවශ්‍ය ඒතෙද ඒ පදනම ඒ ආත්ම ශක්තිය සීලෙන් ඔප්නං වෙන්න තියෙන නිසා. එnde end end end සීලෙන් ඔප්නං වෙනවා නම් ඒ තරමටම සමාධි ප්‍රඥා වැඩෙනවා. අපි දන්නවා කාර් එකක් මඩක ජොහරුවක එරුණාට පස්සේ ඒක රෝදයක් මඩේ එරුණා නම් අපි මොනවා හරි කරලා පදනමක් සකස් කරලා උකට ජැක් එක තියලා ගැහුවොත් ජැක් එක ගහන ගහන මට්ටමට ඒ කාර් එක උඩ එනවා. ඊට පස්සේ ජැක් එක අතාරින්න ඉස්සලා උකට ලී කොටයක් හරි ගලක් හරි තියන්නේ නැතුව ජැක් එක අතාරියොත් අර මඩ ගෝරුව තව තවත් ජෝරු වෙනවා කාර් එක එරෙනවා මිසක්ක කොච්චර උස් කළ පාත් කෙරුවත් කඳුලක්වත් ඉස්සෙන්නේ නැහැ. නමුත් මේ පාත් වෙන්න ඉස්සල්ලා ඇති වෙච්ච ඉඩට ගලක් හරි දී කොටයක් හරි කියලා ගැහුවොත් එන්නේ එන්නේ එන්නේ පදනමස් ශක්තිමත් වෙනවා අර ජැක් එක තරම නම් ඉස නැති වුණාට ජැක් එක අඟල් හතරක් ඉස්සෝ නම් අඟල් දෙකක් හරි ඉස්සලා තියෙනවා. ඊට පස්සේ ඒ කොන දර ජැක් එක ගහපම එන්නේ එන්නේ වාහනේ ගොඩ ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා හැම සමාධියක් ආපු චිත්තක්ෂණයකම හැම ප්‍රඥාවක් ආපු චිත්තක්ෂණයකම අපි නැවත ඒක ආයෝජනය කරලා බලන්න ඕනේ. මෙතෙන් දෙනකම් මට මේ උදව් කරපු සීලය ඒ පන්සිල් මොහෝ කමන්නේ හීන මට්ටමක් තියෙනවා මජ්ජිම මට්ටමක් තියෙනවා උත්කෘෂ්ඨ මට්ටමක් තියෙනවා. එහෙනම් පන්සිල් ඉඳලා ආජීව වට්ටමක සීලයට නැගගන හොඳ. එහෙම නැත්නම් උපෝසත අට්ටංග සීලයට නැගගන හොඳ. දස සීලයට කියන හොඳ. ඒ වගේ තියෙනවා හීන මජ්ජිම උත්කෘෂ්ඨ මට්ටම. අනේ හැම එකකදීම මේ ලැබිච්ච වාසිය, මේ ලැබිච්ච හිදසට සීලෙන් තල්ලුවක් දුන්නේ නැත්නම් සීලක ඒ ඒ අඩේ තද කරගත්තේ නැත්නම් ඇති වෙන ඇති වෙන සමාධියේ හොතෝත මඩේ දැම්ම එක වගේ එකක් වෙනවා. පිළිකොටයක් පාලනකොට අපි යකඩ කුඤ්ඤ සීලා එහෙම නැත්නම් කුඤ්ඤ කියලා තමයි ඒකට කියන්නේ. යකඩ තුන් ඉඳලා ගැහුවට පස්සේ ලීකොටේ පැලුම් ඉර ආවට පස්සේ යකඩ කුඤ්ඤ ගන්න ඉස්සලා ලී කුඤ්ඤක් තියෙනවා ඒක. ලිකුණ්ඩට බෑ බලන්න සමහරට අර පැලේ නඩත්තු කරන්න පුළුවන්. ඊට පස්සේ හරියට සුදුසන ආයෙ ගලවලා යකඩ කුණ්‍ය ගලවලා ගැහුවට පස්සේ ආයෙසරයක් ලිකුණ්ඩට තට්ටු කරනකොට ඒ ලිකුණ්‍ය හිර වෙනවා. ඒ වගේ ඒ සමාධිය ප්‍රඥාවක් එන හැම වෙලාවකම අපේ පෞරුෂත්වයේ විශාල විවිධාංගීකරණයක් වෙනවා. විශාල කොහොමද කියන්නේ? පළල් වීමක් වෙනවා. අන්නේ පළල්ලෙන හැම තැනකදීම උත්සාහ කරන්න ඕනේ තිබුණට වඩා හොඳ සීලයක පිළිපදලා කටයුතු කරන්න කරන්න කරන්න යනකොට ඒක කවදාකවත් බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ගුරුහාමුදුරුවෝ ඇවිල්ලා කවුරුත් නැල්ලා කියලා දෙන්නේ තමන් ඉස්සරහට යනකොට යනකොට තමන්ට තේරෙන පටන් ගන්නවා ඒ සීල මට්ටම ඉහළට යන්න යන්න ඒ ඒ තාරාතිරම් වලට ගැලපෙන ඒ ඒ මට්ටම් වලට ගැලපෙන කල්යාණ මිත්‍රයෝ ඉබේම නිකන් සමානතරු තියෙන කුරුල්ලෝ සමාන එකතන රැස් වෙනවා වගේ එන්න පටන් ගන්නවා ඒකදී මගේ ජීවිතේ මම දැකපු වැදගත්ම සත්පුරුෂ ලක්ෂණය තමයි මම ඒ 79 80 විතර වෙනකොට සිල් රකින්න සිල් රකින්න කෙනාට භාවනා කරන පිරිසකට ගියා යනකොට මම දන හොදලා ගන්න බැතරම් කක්ක ගොඩක් මයි තිබුණේ. සීලයක් තිබුණේ නැහැ. මොකද එක්කෙනෙක්වත් මගෙන් ඇහුවෙත් නැහැ. ඒගොල්ලෝ කිව්වේ අනේ මෙච්චර තරුණ කෙනෙක් එන්නේ නැහැ ඒක නිසා එන්න එන්න කියලා. නමුත් මට සෑහෙන ලැජ්ජාවක් තිබුණා මේ තරම් ගුණවත්කමක් පයලක නැහැ. මෙච්චර දැනුවත්කමක් පයලක නැහැ. මෙච්චර ඉවසීමේ ශක්තියක් මගේ නැහැ කියලා. හැබැයි මේ ජීවිතයේ පුද්ගලික වශයෙන් ඒ ඕස්ට්‍රේලියානු ධම්මික හඳුනන ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේ මට යම් ආකාරයක ඒ ඇඟිල්ලක් දුන්නා අල්ලගන්න. ඒ කිසි කෙනෙක් පස්සේ අන්තිමට මම පටන් අරගත්තා මගේ දුස්සීලකම් කියන්න. මේකට කියන්නේ පාපොච්චාරණය කියලා. ඒක විනෝදාංශයක් කරගත්තා හම්බෙලා ගුණෝත්තුන් අපර කියලා කියන මෙන්න මෙහෙමයි මාව ආශ්‍රය කරන්න එපා. මම මේ ළඟ මේ වගේ කැතගති තියෙනවා. ඒක දැනට නෑ. හැබැයි ඒ ඒ චපල නොකෑමන දහපතුරා ගති ටික සහිතව ඉන්නක. ඒ කිසිම කෙනෙක් මට මතක නෑ උඹ නොදකින් කියලා මට කියනවා. ඒගොල්ලෝ කිව්වේ මේ වගේ Tamange අඩුපාඩුකෙන් හෙලි කරන්න පුළුවන් ගතිය ඔය වයසේදීම ඇති වෙච්ච එක නම් ලොකු දෙයක් කියලා. ඉතින් මං හිතුවේ ඒ වෙලාවේ ඇත්තටම මේ පුද්ගලිකව මගේ හිත සනසන්න පිටට තට්ටු කරන්න කියපු කතාවක් මිස මේකෙන් ගැම්මක් එන්නේ නැහැ කියලා. නමුත් ඒ විදිහට පාපොච්චාරණයට කෙනෙක් හම්බ වෙන එක මම හිතනවා මගේ ජීවිතේ හම්බෙච්ච ලොකුම වාසනාව කියලා. දැන් මානසික රෝග ඇති වෙච්චාම ෆ්‍රී ඇසෝෂියේෂන් කවුන්සලින් කියලා කියන්නේ. ඒකට අපි ගාණක් ගෙවනවනේ. පැයකට මෙච්චර ගාණක් ගෙවනවා මං කියන කුණු ටික අහගෙන හිටපන් කියන එකට ඔය ගණු දිනුව තියෙන වෙන මොකක්වත් නැහැ. ඔය කිසි බේතකුත් නැහැ. අහගෙන ඉන්නකොටම අර කුණු ටික එළියට දාපම සනීප වෙනවා. මේකෙදී අපි සත්ව ගුණවතෙක් සත්පුරුෂයෙක් ළඟට ගිහිලා පිරිසිදු වීමේ අදහසින් එහෙම නැතුව මේ චපලකමට චරිත සාතික් ගන්න ලාභ සත්කාරට නෙවෙයි. කිව්වට පස්සේ පුදුමාකාර විදිහේ සහැල්ලු ගතියක් එන්න පටන් ගන්නවා. බඩ පිරෙන්න බත් එකක් කෑවා වගේ සහැල්ලු ගතියක් එනවනේ. ඊට පස්සේ මේ පුද්ගලයා පිළිබඳ විශ්වාසයක් පහළ වෙනවා. මේ මනසත් ඒක වැරදියට පාවිච්චි කරන්නේ නැත්නම් එහෙලි කරන්න, එහෙලි කරන්න, එහෙලි කරන්න පුදුමාකාර සහැල්ලු ගතියක් කුණු තෙල් තවරච්ච රෙද්දක් හොඳට සබන් දාලා හේතුවට වගේ කර්මණ්‍ය ගතියකට එනවා. ඉතින් ඊට පස්සේ තමයි අපි මේ කල්යාණ මිත්‍යා ඒ පිළිබඳ විශ්වාසය ඇති වෙන්නේ. ඉතින් මේක ඉස්ලාම ඇත්තට මොකද දැක්කේ ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එයා කිව්වේ ඒ මානසික සායන පවත්වනකොට රෝගියාට හොඳට විවේකී වෙන්න ඇරලා රෝගියා ගැන විශ්වාසයක් ඇති වෙන විදිහට වෘත්තිමය වශයෙන් මගකීමක් දෙන්න කියලා කියනවා. ඔයා කියන මොනම දෙයක්වත් මම කාටවත් කියන්නේ ඒක මම වෘත්තිමය වශයෙන් බැඳී සිටිනවා කියලා. ඒ වුණත් රෝගියා කතා කරන්න පටන් ගන්නෑ. රෝගියා සැක කරනවා. ඒක නිසා කියනවා ටිකක් කතා කරනකොට අද ඇති. ඔයා දවස් 3කින් අහවල් දවසේ ඉන්නේ කියලා. ඒ ගියාට පස්සේ ආයෙ සරයක් අර වගේ වාතාවරණ දිලා එදත් තව ටිකක් ගන්නකොම ටික ටික ටික ටික ටික එන්න ඇරියට පස්සේ ඒ රෝගියා බය ඇරෙනවා. විශ්වාසය ඇති වෙනවා. අන්නේ විශ්වාසය ඇති වෙනකොට ඒ රෝගියා નિરાයාසයෙන්ම තමන්ගේ පාපොච්චාරණය සිද්ධ වෙනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තුමා පොතේ ලියලා තියෙනවා 1918 එයා ඒ විදිහට පාපොච්චාරණය කරනකොට අහගෙන ඉන්න එකනා බීරෙක් වගේ අහගෙන ඉන්න ඕනයි කියන. ඒක මනින්ටි කරන්න යන්න එපා. නැත්නම් හිත මෑත් කරගෙන එයා දැන් දෝරේ ගලනවා. ඒ වැగిරෙනවා. සැරව යනවා. ඒක තියා නිරීක්ෂණය කරන්න ඕනේ බීරෙක් වගේ ඉඳගෙන කියලා. ඒ කියන කාරණාවල මොකක්වත් වැඩක් නැහැ. මෙන්න මේ වෙලාවේ Tamange හිත අර කියන දේ මෑත් වුණාට හැබැයි අහුම්කම් දෙන අවධානය තියාගන්නයි කියලා කියනවා. ඇහුම්කන් දෙන්න බෑ රෝගියාට පේන්න අරින්න ඕන. ඇත්තටම ඇහුම්කන් දෙන්නත්. නමුත් අන්තර්ගතයත් එක්ක පැටලෙන්න එපා. අන්න එතකොට Taman තුල ඇති වෙන සමාධිය තුල තමයි අරයා කියන දෙයට බෙහෙත මතුවේ. නැත්තම් මේතන තමයි ගැටේ කියලා අහුවෙන්නේ. මේ බුදුරජාණන්සේ කියලා තියෙනවා යෝගාවචරයට කන් ඇත්තේ නමුත් බීරෙක් විදිහට හිටපන් කියලා. ඒක ඕක කියනකොට උඟ දෙනකොට මේක තේරෙන්නේ නැහැ. නමුත් මේ මේ මේ තිග්මන් ෆ්‍රොයිඩ් කියන මේ බටේර මිනිස්සයාත් ඕක බුදුන්ගෙන් දැකලාද මන් දන්නේ නැහැ. හිතලා කිව්වත් දන්නේ නැහැ. ඔක ලියවිලා තියෙනවා. නමුත් ඒක විස්තර කරන ඒ එරික් ෆ්‍රොම් එයා කියනවා මේක නෑ එරික් ෆ්‍රොම් නෙවෙයි වෙන කෙනෙක් කියනවා මේක ඇහිච්ච හැම කෙනාම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විවේචනය කරයි කොහොමද මේ බීරෙක් විදිහට අහුම්කම් දෙන්නේ භූමිත තියන්න එපාද විනිශ්චය කරන්න එපාද කියලා විනිශ්චය කරන්න කරන්න සිද්ධ වෙන්නේ මොකද්ද තමන් මනසෙන් පාටලවෙන ඒක තියා බලාගෙන ඉන්නකොට අහගෙන ඉන්නකොට ඉබේම කියන්න ඕන දේ කෙරෙන්න ඕන දේ ඉබේම මතුවලා එනවා මනසෙන් මනසට සුවසේවාව සිද්ධ වෙනවා අපි ලොකු සංසීන කාලේ කිව්වේ කමඨාන් සුද්ධ කරනකොට හොඳට අහුම්කම් දෙන්න අහුම්කම් දීගෙන ඉන්නකොට කියන්න ඕන දේ කියවේ ඔය කල්පනාවෙන් කොහොමඩක්ක කරන්න බෑ කිය. ඒ සෙල්ලම දැන් මෙතන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන විදිහට රෝගියා ඉන්න ඕනේ සහායනය කරන එක නයින්න ඕනේ. උපදෙස් දෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉන්න ඕනේ. බුදුචානන්තුගේ සතියෙත් ඔය දෙල්ලම තමයි තියෙන්නේ. අපි ශික්ෂාවක පිළිතලා නැත්තම් ශීලයක පිළිතලා සමාධියකට ඇති කිරීම සඳහා සතිය වඩනකොටත් අපි කරන්නේ ආස්වාද ප්‍රසවාසයේදී ආ බලාන ඉන්නේ පොට්ටෙක් වගේ. එතකොට අපිට ආමාරක සද්ද ඇහෙනවා විවිධාකාර ඒක ඔක්කොම අහන්නේ බීරෙක් වගේ. එතකොට එවැනි ආස්වාද ප්‍රසවාසී වේවා පිටින් එන සද්දක වේවා හිතවිල්ලක වේවා වේදනාවක වේවා අන්තර්ගතයත් එක්ක අපි පටලවෙන්නේ නැහැ. දුරස්ත බැල්මකින් ආනාපානී සතිය පවත්තන අතර අනිකුත් වෙන sannivedana වලට අර්ථකථන දෙන්නේ නැතුව බලාගෙන ඉන්න පුළුවන් ශක්තියක් එනවනම් මේක සතියේ ගුණයක් දේවල් වෙන්න ඇරියට ඒව විවේචනය කරන්න යන්නේ අර්ථකතන දෙන්න යන්න බලාගෙන අන්නෙන් බලාන ඉන්න ගතිය සතියේ ගුණයක් විදිහට මුලින් ඉඳලා බලන්නේ නැත්තම් සතිය පිටන්න යන හැම කෙනාම මට අද බහනවා හරියයි කියලා කියනවා වැරදුණයි කියලා කියනවා අරගේ පටල ගන්නවා මේකේ පටල ගන්න හැම එන අතුරු අරමුණකින්ම හිත වර්ණ ගන්නවා හිත ආවේග ගන්නවා ආවේ ගණ්ඩ ගණ්ඩ වෙන්නේ මොකද්ද වෙන්නේ? කෙලෙස් වලට යට වෙනවා. ඒක නිසා හොඳ සීලයක පිහිටන්න ඕනේ. ඊට පස්සේ ඒන අරමුණු දිහා අනුංගී දෙයක් වාගේ දුරස්ත බැල්මකින් මම නෙවෙයි කියාගෙන මගේ නෙවෙයි කියාගෙන එහෙම නැත්නම් මගේ ආත්මය නෙවෙයි කියාගෙන බලනද ඒ සතියේ ඒ ගුණය ඉතාමත්ම අවශ්‍යයි. හැබැයි මන් දන්න විදිහට සතිය ආරම්භ කරන ආනපන සතිය ආරම්භ කරන හුඟ දෙනෙක් මුලදී ඒ ಗುಣ දන්නේ නැහැ. කාලයක් භවනා කළා කාලයක් සාකච්ඡා කළා කාලයක් කමටහන් සුද්ධ කරාට පස්සේ තමයි ඒ වෙන දෙයට වෙන්න ඇරලා බලන්න ශක්තියක් එන්න පටන් ගන්න. ආ මේ විදිහට තමන් පටන් ගන්න සීලේ දිහා තමන්ගේම සීලේ දිහා අවධානය වරින් වර සමාධි භාවනා කරමින් වරින් වර ප්‍රඥා භාවනා කරමින් දන් දෙමින් සිල් රැකමින් ඉන්නකොට අනන්තවත් අවස්ථාවල් එනවා අපට මේ සීලය අදි සීලයක් වඩපත් කරගන්න මේට වැඩිය උසස් තත්ත්වයකටපත් කරගන්න ප්‍රස්තාවල් අනන්තවත් එනවා ඒක ආවේ නැත්තම් gedara ගෑනිට බැලලා වැඩක් නැහැ මාර බලවේග කියලා වැඩක් නැහැ ඒ වෙලාවට අපි කර්මනේ ඉන්නවා ඉවසගෙන ඉන්නවා ප්‍රස්තාව ආවට පස්සේ අර කාර්යක උස්සමිනිය නිකම්ම ජැක් එක පාත් කරන්නේ නැතුව ගලක් තිබ්බා වගේ ඒ වෙනුවට සීල කැලලක් තියාගන්න. අටවැඩි ඉස්සෙන අඩයක් තියලා තමයි පාත් කරන්න ඕනේ. අන්නේම කරන්න කරන්න කරන්න ඒ සීලේ මට්ටම ඉහළ යන්න යන්න යන්න ඒ පුද්ගලයා අර සදාචාරාත්මක වගකීමෙන් සෑහෙන අර ප්‍රාතිමොක්ෂ සංවර සීලෙ විතරක් නෙවෙයි ඉන්දියා සංවර සීලෙටත් යම් කිසි ඌරුවක් ගුණයක් ලබනවා. ඒ වගේම ආජීව පාරිශුද්ධ සීලය කියලා තමන් අතිශෝක්තියට යන්නේ නැති සුඛභෝගීත්වයට යන්නේ නැති පරිභෝගීත්වයට යන්නේ නැති සමාජයේ සහ පරිසරය පිළිබඳ හැඟීමක් ඇත්තත් ඉබේම ආජීව පාරිශුද්ධියත් හදලා දෙනවා. ප්‍රත්‍යසන්නිසිත සීලය තේරෙනවා අපිට පැවිද්දක් ගෙන යන්න චිවරක් ඕනේ, පින්නපාතය ඕනේ, සීනාසනයක් ඕනේ, බෙහෙත් ඕනේ. ওই සිව් මේ පාසය පාවිච්චි කරනකොට ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා මිස අනාගත પરම්පරාවට එක ගොඩ ගහන්නත් අරයට වැඩිය ලොකු එක ගන්නත් නැත්නම් අන්ධහර පාණ්ඩත් ගියොත් තමයි ශිල්පත කැඩෙන්නේ. අමෝරාවෙන් කඩන්න වෙන්නේ. ඒ ප්‍රයෝජනේ සලකලා සිව්පසේ පිළිබඳව ගියංගෙත් එච්චර තමයි ගියංගෙත් ඇඳුම පිළිබඳව චාම් වෙන්න වෙන්නේ. ඒ වගේම බත් කනකොට කෑමක් ගන්නකොට ඒ බඩගින්නේ නිවන්න නැත්නම් ප්‍රයෝජනේ සලකලා. ගියක් දොරක් හදනකොට මේ සීත වාත උෂ්ණේ නතර කරගන්න. බෙහෙතක් පාවිච්චි කරනකොට මේ බෙහෙත මේ රෝගයේ දුර්වලකම නැති කරගන්න මේ රෝග ලක්ෂණ නැති කරන රෝගී අමාරුකම් නැති කරගන්නවා. මිස මෙවුවා පිළිබඳ මේ අතිශෝක්තිය දුවන්න ගියාම තමයි අපට බිස්නස් කරනකොට බොරු නොකිය බෑයි කියලා කියනවා. සමාජ ජීවත් වෙනකොට ඒ මේ සමාජය නැතුව යනකොට අසවල් අසවල් ශික්ෂාපද කඩන්න නැතුව නැත්නම් අතිශෝක්ති නැතුව බෑයි කියලා කියනවා. ඒ ශේරම වෙන්නේ අර මල පැන්නොත් තමයි. මධ්‍යම මාර්ගයේ යනකොට සීලය පිළිබඳ ඕන තරම් අවස්ථාවක් ලැබෙනවා. ඒ අවස්ථාවල එnde එnde එnde එnde අර ප්‍රාතිමොක්ෂ සංවර සීලයෙන් ඉතින් ඉන්දිය සංවර සීලයට, ආජීව පාරිශුද්ධ සීලයට, ප්‍රත්‍යසන්නිත සීලයට පුදුමාකාර විදිය නිකන් මේ ගොනුවක් පෙළ ගැස්මක් ඇති කළ දෙනවා. ඉතින් මේක ඇත්තටම සරුවචනාංශයේ ඔය අනුපුප්ප සික්ඛා අනුපුප්ප කිරියා අනුපුප්ප ප්‍රතිපදාවලත් එක්ක සම්බන්ධ කරලා කියනවා නම් බුදුචානංශ මේක ධර්ම ගුණයක් වදිරේ පෙන්නන්නේ ඕපනායික ගුණයෙන් තමයි. ඕපනායික ගුණය කියලා කියන්නේ උපනායනය කරනවා. ඒක ඒක විසින්ම මේ ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට تعلق කරනවා. تعلق කරන නරකරත් تعلق කරන හොඳට تعلق කරනවා. ඒක එහෙම තමයි. යබ්බැහිට මිනිහා හොඳයි බැහිනා හොඳයි නරකරත් බැහිනා නරකයි. අන්නේ හැම අවස්ථාව හම්බෙන වෙලාවකදීම ප්‍රස්තාවක් හම්බෙන වෙලාවකදීම ඒ සීලය පිළිබඳ හම්බෙන අවස්ථාවල ඉස්සරහට ඉස්සරහට අරගෙන අරගෙන යන්න පටන් ගත්තාම ඒක කල්යාණ මිත්‍රයන්ට ගැඹුරු ධර්මවලට ඒ වගේම ගැඹුරු වැටහීම් වලට යොමු කරනවා. ඒ දවස්වල මගේ ග්‍රීක කාලේ ඉන්න කාලේ මම මත්පැම්මට බොන්න බෑ වමන යන හින්දා නැත්නම් මම උත්සාහ කරලා බලලා තියෙනවා. ඒ වගේම සිගරට් මධ්‍යම ප්‍රමාණයට බීලා තියෙනවා. තද බල සිගරට් බොන අත්දැකීම මම ළඟ තිබුණේ ඒ වගේම මස් මාළු කෑමට හරි ආසාවක් තිබුණා. ඊට පස්සේ මට හම්බෙච්ච ශීල පිළිවෙත වගේ කියන කෙනෙක් හම්බුනාට පස්සේ මට හිතුණාට පස්සේ මේක ගණිත පැත්ත try කරන්න ඕනේ කියලා බලනකොට එමෙයිට එමෙයිට උත්සාහ කරා ප්‍රතිපත්තියක් වශයෙන් මස් මාළු නොකයින්. මම මේ කවදාකවත් ඒක මේ අනුන්ට කරපම් කියනවා නෙවෙයි මම වෙච්ච දේ මං කියන්නේ. ඉතින් එහෙම කරන්න ගියාට පස්සේ අර මගුල් ගෙදරකට පාටියකට ගිහලා ඉතින් වැඩක් තියෙනවනේ. පතෝලයි බතු ගෙදර හිටියත් කෑගේ පාටියට ගියාමත් කෑගේ. යෝගට යන්න ඕනේ නැහැ. ඉතින් ඒකට කියන පාටියට ගියාට ඉතින් වැඩක් නැහැ කියලා. බොන්නෙත් නැහැ. ඊකට බොන්නෙත් නැහැ. ඉතින් ඊට පස්සේ පේන්නේ යාළුවන්ට නිකම් නිකම් මේ සමාජශීලී නැති පසුබාන සම්ප්‍රදාන කුල කෙනෙක් වෙනවා වගේ. ඉතින් මං ගත කරපු මේ තරුණ ජීවිතයක ලොකු බලපෑමක් ආවා මට ඇත්තටම කොන් වෙනවද කියලා. නමුත් වාසනාවට වගේ ඔයත් එක්ක මට මේ සතිය කියන මූල ධර්මයේ අහුවෙලා තිබුණ නිසා කරන වැඩේ මොකද්ද කියලා දන්නවනේ. හරි හරි වැරදි හරි. ඒ නිසා මේක කඩාන කඩාන කඩාන කඩාන යනකොට ඉබේම දන්නේම නැතුව ඒ අර කැමට බීමට මස් මාළු වලට බොන යෙදිච්ච යාළුවෝ වැටෙන තරමටම ශාන්ත සත්පුරුෂයන්ගේ අසුරට ඉබේම ඇදලා යන ගතියක් තියෙනවා. ඒක තමයි මේ ඕපනයික ගුණය. ඉතින් ඕපනයික ගුණය සහජාසයෙන් අපි ගෙන අපේ එකක්ද ප්‍රයෝගයෙන් ලබා ගන්න එකක් නෙවෙයි ඒක න්‍යාය ධර්මයක්. හිතේ තියෙන චිත්ත ලෝකේ තියෙන න්‍යාය ධර්මයක්. අපි මේ න්‍යාය ධර්මයට جوړු වෙන්න නම් ඒ න්‍යාය ධර්මයට නිසින්ින්ද ක්‍රියාත්මක වෙන්න නම් අපි දෙන ධෛර්යය තමයි සීල කියන්නේ. අපි කරන්නේ අපි හික්මෙන්න ඕන. අපි සීලචාර වෙන්න ඕන. අපි සීතල වෙන්න ඕන. සීතල වෙන්න වෙන්න ලෝක න්‍යාය ධර්මය අනුව අමෝරාවෙන් ගිහිල්ලා අමාරු වැටෙන සංකර වෙනවට වැඩිය අර සරල භාවය තුල ඉස්සරහට ඉස්සරහට ගෙනියන ගමනක් තියෙනවා. ඉතින් අද මත දෙකක් තියෙනවා. මත දෙකක් කියලා කියන්නේ අපි ඉන්න මේ මේ කලි යුගයේ එනකොට සමහර ඇත්තෝ හරියට පශ්චාත්තාප වෙනවා එnde එnde එnde එnde ලෝකේ සදාචාරය පිරිහෙනවා බුද්ධ ආගම මැකිලා යනවා බුද්ධ ආගමේ নানা ආකාර වල්බිහි වෙනවා චාරිත්‍රාණ වලට යට වෙනවා මහායාන වෙනවා নানা ආකාර දේවල් මම දන්නේ මයි නම් ওই 77 ඉඳලා මේ වෙනකන් නම් මට නම් පේන තියෙන එnde එnde බබලනවා ඒක මං හිතන්නේ මේ නිසන් වලට ආපු නිසා වෙච්ච එකක් වෙන්නද මොකද මෙහෙට යන්නේ ඉන්නේ සාමාන්‍යයෙන් ඔය බණ භාවනා කරන දන් දෙන සිල් ලකිනක් තියෙන නිසා හම්බ වෙන හම්බ වෙන්නේ මේ පැත්තට නැමිච්ච මිනිස්සු තමයි. ඉතින් මට හරිය ආසයි පිස්සෙන් දකින්න. හරිය ආසයි පව් කරන කෙනෙක් දැකපම මම පැය ගණන් කතා කරනවා කොහොමද මේක කරන්නේ කියලා. මේ ඔක්කොමලා හම්බෙන්නේ ඔක්කොම සිල්වන්තයෝ, ගුණවන්තයෝ, දාන්ත දාන්ත තීන්ත කූඩු උනාට අර මිනිසුගා දැහැින කීකර ගන්න දේවල් තියෙනවා. ඉතින් හම්බෙච්චා මම කරන්නේ ඔක්කොම අයින් කළා දාලා පොඩ්ඩක් කාස්ට් එක කරලා බලන්න. ඒකට මට හොඳට මතක් වෙනවා තෝත් ඔතන තමයි හිටියේ කියලා. මේ අතරමැද වෙලා තියෙන මේ උපනායනේ මේ අතර වෙලා තියෙන මේ අවුරුදු 2600 පස්සේ අවුරුදු හැතැම්ම 1000 ගානට පස්සේ අපි මේ බුදුහාමුදුරු දැකලවත් නැතුව මේ කරන යන වැඩ වෙනකොට Taman වශයෙන් Tamanට මේ තල්ලු වෙන ගමන දකින්නකොට ඒක මම මැරිලා උකන්නවා. බුදුමාකාර වෙනසක් තියෙනවා. ඉතින් මේකෙදි බුදුරජාණන් කියන්නේ මේක සමාධියට හේතු කරන්න යන්නත් එපා. එහෙම නැත්නම් මේ ප්‍රඥාම කියන්නත් එපා. ඒ ප්‍රඥාව නැවත ආයෝජනය කරන සීලෙට එතකොට අනිවාර්යයෙන්ම බුදුරජාණන්සේ දේශනා කරනවා සීලය සමාධියට බාධක වෙනවායි කියලා. අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලාණ ශීලාණි කියලා. ඉතින් මේ තින්දු උග අපේ සම්ප්‍රදායේ තියෙන සීල් රැකලා භාවනා කරන්න ඕන සීල් රැකලා සමාධිමත් වෙන්න ඕන සීල් රැකලා සතිය ඇති කරන්න ඕනේ. එහෙම තමයි අපි ඇත්තටම පොතේ උගන්වන්නෙත් එහෙමයි කියලා තියෙනෙත් එහෙමයි අනුපුප්ප පිළිපදාවේ තියෙනෙත් එහෙමයි. මොකද සරුවචනාංශ බුද්ධම විප්ලවවාදී විදියට රැඩිකල් වාදී විදියට පෙන්ලා දීලා තියෙනවා සීලෙ නැති වුණත් මේක මම හිතන්නේ මම නැවතනත් පැහැදිලි කරන්න වෙනවා නැත්නම් මම ඉස්සලා කියවගේ පස්සේ නොකියවා පස්සේ කිව්වද ඉස්සර නොකියවා කියලා පටලවිලක් වෙන්න පුළුවන් සීලෙ නැති වුණත් මේ සතිය කියන එක හරියට අඳුනා ගත්තොත් සති ධර්මය තුලින් සති සම්පජඤ්ඤ සූත්‍රයේ සරුවචනට පෙන්වන පියවර හතරක් යනකොට ඒ මනුස්සයා සිල්වන්ත වෙනවයි කියන. සති සම්පජඤ්ඤම් භික්කවේ අසති සති සම්පජඤ්ඤම් භික්කවේ විපන්නස හතුමනිසං හෝති හිරොත්තප්පං කියලා තියෙනවා. මානී යම් කිසි කෙනෙක් ළඟ සති සම්පජඤ්ඤේ නැත්තම් සීබුද්ධිය නැත්තම් එයාට බයලජ්ජ ඇති වෙන්න පදනමක් නැහැ කියලා. එයා පදනමක් විනාශ කරගෙන තියෙනවා. ඒක අනිප්පත්ත ධෛර්ය කරලා කියනවා සති සම්පජඤ්ඤම් බිකවේ සති සති සම්පජඤ්ඤ යුක්තුවේ සම්පන්නස්ස හිරොත්ප්පං හෝති කියලා. යම් කිසි කෙනෙකුට සති සම්පජඤ්ඤ එනවනම් ඒ මනුස්සයා ඉබේම වග වෙනවා. තමන්ගේ සදාචාරයට වග වෙනවා පරිසරයට වග වෙනවා අනික් අයට වග වෙනවා ඒකට අපි කියනවා බයලජ්ජාව කියලා දේව ධර්ම කියලා සුක්ඛ ධර්ම කියලා ලෝකපාලක ධර්ම කියලා ඉතින් මේ ලෝකපාලක ධර්ම ගැන කියලා බුදුහාමර කියනවා සති සම්පජඤ්ඤා හිරොත්තප්පම්බික වේ අසති හිරොත්තප්පම්බික විපන්නස හතුපනිසං හෝති ඉන්ද්‍රිය සංවරෝ යම් කිසි කෙනෙක් ළඟට මේ බයලජ්‍ය දෙක නැත්තම් එයා බයලජ්‍යාවෙන් තොර නම් එයාට ඉන්ද්‍රිය සංවරයක් ඇති කරන්න පදනමක්වත් නැහැ කියලා කියනවා හිරොත්තප්පම්බික වේ සති හිරොත්තප්පම්බික වේ සම්පන්නස ඉන්ද්‍රිය සංවරෝ යම් කිසි කෙනෙක් ළඟ තමන් කරන දේට වග වෙන ගතිය සතියෙන් සම්පජාඤ්ඤයෙන් කරනකොට අපි වග වෙනවනේ මේ දේ මම කරනවා මේ දේ මම වෙනවා මේ දේ මම නොකරනවා හොඳට තේරෙනවා. ඒ වෙනකොට මේ වගකීම නිසා මේ හිරියොතප් දෙකෙන් අනිවාර්ය බුදුහාමර සඳහන් කරලා තියෙනවා පටිච්චසමුපාදය අනුව යාට ඉන්ද්‍රිය සංවරය පිහිටනවායි. ඉන්ද්‍රිය සංවරම් භික්කවේ අසති ඉන්ද්‍රිය සම්බරංග භික්කවේ විපන්නස හතෝමනි සංඝෝති සීලං. යම් කිසි කෙනෙකුට ඉන්ද්‍රිය සංවරේ නැත්තම් ඉන්ද්‍රිය සංවරේ තොරනම් උන්දට සීලයක් ඇති කරන්න සෝ පදනමක් නැහැ කියන්නේ. නමුත් අනිත් පැත්තෙන් කියනවා හිරොත්තප්පම් ඉන්දිය සංවරම්බික වේ සති ඉන්දිය සම්පන්නස්ස සීල. යම් කෙනෙකුට ඉන්දිය සංවරේ තියෙනවනම් ඉන්දිය සංවරයෙන් සමන්වාගත නම් ඒ අත්තර සීලෙ පිටිනවා. ඒ නිසා සතියෙන් ඒ නිසා හිරියොතප්ප වලට හිරියොතප්පෙන් ඉන්දිය සංවරයට ඉන්දිය සංවරයෙන් සීලෙට යනවා. මේ කියන්නේ ආරම්භය. මේකට මම ඇප වෙනවා කැප වෙනවා මොකද පටන් ගන්නකොට මම සීලයෙන් පටන් ගත්තේ නෑ අහම්බෙන් වගේ සතියෙන් පටන් ගත්තා. හැබැයි කරගෙන කරගෙන යනකොට ඔය අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරිය අනුපුබ්බ ප්‍රතිපදා විචිත මේ Taman ළඟ තිබුණා යම් කිසි සීලයක් මේක දැන් තනවා වඩන්න ඕනේ මේක දැන් පන්නරේ තියාගන්න මේක ගැලවනයිස් කර ගන්න ඕනේ මේක රේන්ෆෝස් කරන්න ඕනේ කියලා කරගෙන කරගෙන යන්න ඕනේ අවශ්‍ය කරන ක්‍රම සහ විදි ප්‍රස්තා අනන්තවත් හම්බුන හැබැයි ඒක පැහැර හැරියොත් එහෙම නැතිනම් ධර්මයේ වග වෙන එකක් නැහැ ඒක නිසා මේ දෙවෙනි කොටසේ ධර්ම දේශනාව මම උත්සාහ කළේ මේ සීලය ඉක්මවන්න නැති ගතිය බුද්ධ ශ්‍රාවකයාගේ අත්‍යන්ත ගුණයක් විදිහට පුත්‍රජානනාසේ ආඩම්බරයෙන් මෙතන සඳහන් කළාට සීලයක් නැති කෙනෙකුට සතිය පිහිටවන්න බෑ සීලයක් නැති කෙනෙකුට පටන් ගන්න බෑ කියලා එයා නුසුදුස්සෙක් පාඩපත් කළ නෑ පුත්‍රජානනාසේ මනුසකම තියෙනවනේ එයාට පාරක් පෙන්නනවා ඔබ සීල නැති බව දන්නවනම් ඒක සතිය තමයි ඊට පස්සේ සතියෙන් එමෙට ඉන්දිය සංවරය හරහා මේ බයලජ්ජාව හරහා ඉන්දිය සංවරය හරහා සීලයට ගෙනියනවා. හැබැයි යනකොට දැනගන්න ඕනේ ඉස්සරට අපිට හැම අවස්ථාවෙදීම පරිතද කරගන්න. නැත්නම් සීලය ඇති හික්මීමක් ඇති කරගෙන යන්න ගියාම මේ ශාසනයේ මේ අවුරුදු 2600ක් ගියාට අර කියන විදිහේ සෝදාපාලුවක් ඇත්තට ලෝකයේ වශයෙන් ජනම ජන ජනප්‍රියතා ලෝකයේ ජනමාධ්‍ය තුලින වෙන්න පුළුවන්. නමුත් මේ හරි පාර හොයාගෙන යන මිනිස්සයාට සීලෙන් පටන් ගන්න සමාධි ප්‍රඥා හරහා ඕ එහෙම නැත්නම් සතියෙන් පටන් අරගෙන සීලියත් හදාගෙන සීල සමාධි ප්‍රඥා හදාගෙන හෝ මේ යන පාර දිහා බලාන යනකොට ශිල්පේ දන්නවනම් ක්‍රමවේදේ දන්නවනම් ওই ලෝකෙම විසම වුණත් ඒ විසම දේම සාක්කියට අරගෙන අන්න විසමුණොත් උන්දලට වෙනදී. හැබැයි උඹ සමහිත පැවැත්වොත් උඹට මේක විශිෂ්ට සේවයක් සාසනයටත් කරන්න පුළුවන් විශිෂ්ට සේවයක් උඹටත් කරගන්න පුළුවන් කියන එක වඩා කැපිපෙන්න අභිරමණය කියන වචනේ මම මෙතනදී පාවිච්චි කරනවා අභිරමණයක් සාසනය කරන්න පුළුවන් අදත්. මම හිතනවා එදා හරුවචනාංශේ ළඟ ඉඳගෙන අපි උත්කෘෂ්ඨ සීලයක් රැකගෙන අභිරමණය කරාට වැඩිය අපි ශාක්‍ය පුත්‍රයෝ විදිහට භික්ෂු භික්ෂුණී විදියට උපාසක පාසනට අද කරනවා නම් යම් කිසි සේවයක්. ඒ කියන්නේ සීලයක් හොඳට රැකගෙන සීලේ කඩා ගන්න නැතුව ඒකට වග වෙලා සති සමාධි ප්‍රඥා වඩනවා නම් මම හිතන්නේ බුදුහාමුදුරුවන් අද නැති වුණත් උන්ගේ අදිෂ්ඨාන ශක්තිය නිසා සාසනයට කරන්න පුළුවන් ලොකු සේවයක් වෙනවයි කියන. තවත් මේක බය කරන්න නැත්නම් සංවේග කරන්න තියෙන ක්‍රමේ තමයි මේ අවුරුදු 2500 ගිහිල්ලා අපේ අම්මා ඉන්න කාලේ කියන්නේ දැන් ඇති 2500 ඉවරයි දැන් තියෙන්නේ නැති 2500 කියලා. ওই නැති 2500 මේ තියෙන ප්‍රස්තාව ගොඩක් කල් තියෙයි කියලා හිතන්න එපා. එතකොට අර බහුජනතාව කියන විදිහට සදාචාරෙත් පිළිනවා, සාසනෙත් වැටෙනවා, සීලයක් නැති වෙනවා, ආයෙ ගොඩ ගන්න බැරි තැනකට යනවා. නමුත් මේ පහනක් නිවෙන්න ඉස්සර වෙලා මුළු පහනමපත් වෙනකොට ආලෝකයක් එනවනේ. දැල්ලත්පත් වෙනවා, පහනත්පත් වෙනවා, සීල. ඉතින් ඒ ආලෝකයේ තියෙන වෙලාවද්ද දන්නෙත් නෑ මේක. ඇත්තටම ගෝයින්කා ජීතුමා ඒ කරනකොට එයා පැහැදිලිවම කියනවා මේ පහන පිච්චෙන වෙලාව මේක හැමදාම ඉන්නේ නැත්තම් කියන හැමදාම නැත්තල් නෑ ඒකට අවුරුද්දට දවසයි තියෙන. ඒ වෙලාවෙදිත් වැඩේ කරගත්තේ නැතුව. ආ ඕක පස්සේ කරන්න පුළුවන් පෙන්ෂන් ගත්තාම කරන්න පුළුවන් බබා මේට කටයුතු වුණාට පස්සේ සිද්ධ කරගත්තවස කරන්න පුළුවන් කියලා පස්සට දැම්මොත් නම් ඉතින් අපි අර ඊයර මං කිව්වා වගේ වෙළඳ පොලේජි වෙළඳ කම වෙළඳාම හරියට කරගන්න නැතුව පස්චාත්තාප වෙච්ච වෙළඳ පිරිසක් වගේ කනගාටු වෙන්නේ. අන්න එහෙම නොවීම පිණිස මේ සීමා සීල ශික්ෂා සීමා ඉක්මවන්න නැති ගතිය නෝන්ජල්කමක් කියලා පෙන්වන ලෝකේ සමාජශීලී නැති දෙයක් වශයෙන් පෙන්වන ලෝකේ අපි ඒකම පොරක් කරගෙන අපිට ආධ්‍යාත්මික පිටකොන්දක් තියෙනවා අපිට ආධ්‍යාත්මික පෞරුෂත්වයක් තියෙනවනම් ඒ කවුරු මොනවා කරත් බුදුරජාණන්සේ මේ වගේ සූත්‍රවල අපිට පෙන්ලා දීලා තියෙන නිසා අපි අදැඩි අදිෂ්ඨානයක් ගන්න ඕනේ මේ අපි ලොකු සාංශික වචන කරන මේ විශ්වම ලෝකේ සමහිත පවත්තන්න. එතකොට තමන්ගේ ජීවිතයත් මම පුදුමාකාර තෙදක්. يعني මේ බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය වගේම සීලය හම්බෙන තෙදත්. ඒ වගේ මේ ආදර්ශය නිසා ලෝකෙට විහිදෙන ඒ හොඳ කම්පන වේග දිහා බලනකොට පිරිහෙනවමද කියලා කියන්නත් අමාරුයි. ඒ කියන්නේ තමන් බලන දෘෂ්ටි කෝණ හැටියට තමයි. ඒ නිසා මේ බණ භාවනා කරන්න ඇත්තෝ සියලු දෙනාටම අන්නේ වැනි ශක්තියක් ධෛර්යයක් පිබිදීමක් අපිට නැත්නම් කියන අභිරමණයක් පිණිස ආද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා නැයි අපි පැයකට විනාඩි 20කට ටිකක් වැඩි වගේ කාලය අරගෙන තිනවා ඉතින් මම ආරාධනා කරනවා මේ දේශනාව මතින් ඇති වෙච්චි ප්‍රශ්න ප්‍රකාශන හෝ විවේචන හෝ මාතෘකා තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම දේශනා සැසිවාරේ නිමාව සටහන් කරන්න ඉස්සර වෙලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාවේ සඳහන් වුණා මේ අනුශේ ධර්ම අනුශේ කෙලස් කියන වචනේ. ඒතකොට ස්වාමින් වහන්සේ මේ අනුශේ කෙලස් සහ වංචක ධර්ම කියන්නේ කොටස් දෙකක්ද? අනුශේ ධර්ම වෙන දෙයක්ද? වංචක ධර්ම වෙන දෙයක්ද කියන එක මට මෙහෙම දෙයක් මගේ ජීවිතේ හිතුණා. අපේ ගමේ පන්සලේ පින්කම් වලට මම මුදල් මගේ ශක්ති ප්‍රමාණයෙන් පරිත්‍යාග කරනකොට මම හාමුදුරන්ට කිව්වා හාමුදුරනේ මගේ නම නම් මේ ස්පීකරෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ මේක මගේ වෙබ්සයිට් එකේ තියෙනවා ඔබ වහන්සේ මේ මුදල ඕන දෙයකට මේ පරිහරණය කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙම කියලා මම කිව්වා හාමුදුරනේ ඉතින් කවුන්සල පවත්වන්න යන්නත් ඕනනේ ඒ නිසා මේ හුඟ දෙනෙක් මුදල් දෙන්නේ ස්පීකර්ගේ නම කියා ගන්නමයි. ඔබ වහන්සේ ඉතින් මගේ නම නොකියුවට අනිත් අයගේ නම් ටික ඒ විදිහට කීපවතාවක් කියලා ඒක අසුතු කරගෙන යන්න කියලා. ඉතින් මේ වංචක ධර්ම කියන්නේ මම හිතුවා ඒකත් වංචක ධර්මයක් වෙන්න ඇති කියලා. මේ වංචක ධර්ම අපි හඳුනාගන්නේ ස්වාමීන් වහන්සේ කොහොමද? ප්‍රශ්නයක් වශයෙන් මම ඇහුවොත් මහත්යාවක ওই ටිකවත් නොකිය සල්ලි නොදී හිටියයි නැත්නම් සල්ලි දීලා ওই ටික කියන්න මොකෙන්ද පෙළඹුණේ? මට මගේ නම කියන්න එපයි කියලා ඉල්ලීමක් ඉල්ලාවේ ඇයි? මම හිතුවා මේ ධම්මපදයේ තියෙන මුල් ગાත දෙකේ හැටියට මේ සෑම දෙයක්ම තම මේ ඒ විපාකය ලැබෙනවා නම් මේක ඉතින් වර්ණාවක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මං හාමුදුරන්ට ඒකත් මං කිව්වා. මගේ වෙබ්සයිට් එකේ මේක තියෙනවා අද කාලේ හැටියට අපි කර්මේ සහ කර්මඵලයේ අදාළව මහත්ය හාමුදුරන්ට බණ කියන්න ඕනේ නෑනේ මම නම කියන්න එපයි කියලා. තලිදිට නිකන් ඉන්නේ දිනුනනේ. මම එහෙම කිව්වේ නැහැ ස්වාමීන් වහන්සේ හාමුදුරු නම කියනවනේ. ඔව්. ඒක අර ප්‍රසිද්ධියක් ලබා ගන්නවා වගේ කරන වැඩක් ඇගියේ ඒකට නෙමෙයි. ප්‍රසිද්ධිය ලැබෙන්න පුළුවන් කරපු මහත්ය බහුවැඩක් කරුවයි කියලා හිතන්නේ කවුරු හරි බනින්න එපයි කියයිද? මම කියන මේ මාත්‍රම බයිනරි කියන මට බනින්න එපා. මම කරන්නේ කැතයි. ඒ මනසට අයිතියක් තියෙන බනිනවා හරි ස්තුති කරන්න. අපිට කැති මම පව් වැඩ කරන බනින්න එපා. ඊත් හොඳ වැඩ කරන ස්තුති කරන්න එපා කියලා. මේක විකෘතියක් නෙවෙයි. ඒක තමයි සෝනස මම හිතුවේ දැන් මේක කරා විදිහක වංචක ධර්ම කියලා. මම ඒකේ වංචක ධර්ම ධර්මයක තමයි මම මේ අඬ ගහන යන්නේ. ඒ නිසා මහත්ය කියලා තියෙන්නේ පැහිකමක් නේ එතන. ඒක තමයි වංචක ධර්ම. අවදාහරි දානයක් දීලා දීලා දාන්නකො කියන්න කියන්නත් එපා නොකිය ඉන්නත් එපා. මොකද මං මගේ එකම ඔය වගේ කියනකොට මං අහන්නේ මම සතුම් මරන. මම සතුම් මරලා මේ වසරේ කියනවා මට බඳින්න එපයි කියලා. ඒක එයාගේ මාජ්‍ය සමාජික අයිතිවාසිකම තමයි මම සතුම් මරනවා බඩ බඩින එක. ඉතින් මම සතුම් මරලා බනින්න එපයි කියලා මට නීතියක් දාත හැකේ මනසේ. ඒක මම හොඳ වැඩක් කරලා තේ ස්තුති කරන එක සමාජයේ ඇති. ඉල්ලගෙන කන පරිප්පුවක් නෙවෙයි අනේ මගේ නම උඩින් දාන්න මගේ නම කළු අකුරෙන් ගා ඒක මොකුත් නැහැ නේ. මන්ට දීලා අර නිකන් ඉන්න එකයි තියෙන නිසා ඥානানন্দ සෝවාන්ස කිව්වේ දීලා දාන්න ඊය. දීලා දාලා කන්ඩිෂන් දාන්න යන්න එපා. ඒකට තමයි කියන්නේ ගහිත හිත කියලා. දීපු දේ පිළිබඳව එයාට නීති දාන්න යනවා. එයා හිතනවා මම දුන්නේ මම දෙන්නේ ඉස්සලා කන්ඩිෂන් දාලා කොන්දේසි දාලා දුන්නාම එයා මට යටත් එන අනිවාර්යයෙන්ම යටත් වෙන හැමදෝ කොහොමද සලුට් එක ගහනවා එයාට. නමුත් ඒක මහත්ය කරපු වංචක ධර්මයක්. ඊට පස්සේ ඒකත් දෙන්න අරකත් කියන්න එපා. බුදුරහමගේ මනාපයක් මනිනනම් බණී ස්තුති කරනවා ස්තුති කරා ඒක එයාගේ මත ප්‍රකාශයට එයාට පූර්ණ අයිතිය දෙන්නවා. අනේ වගේ මේ වැඩක් කරනකොට ලාංඡන තියන්න එපා. මොන්නම තනකින්වත් ඒ කියන්නේ ගිය පාර පේන්න අරින්න එපා. උලඟක්වත් වදින්න තියන්න එපා. ගිය පාර නොදැනෙන්න යන්න ඕන. පව් කෙරුවත් එච්චරයි පින් කෙරුවත් එච්චරයි. එතකොට ඒකේ පසුපති බල සමාජික වශයෙන් අපිට ගැටුමක් ඇති කරන්නේ. නමුත් මේ ආගමේ ධර්මයේ දෙකේ වෙනස මේ. ආගම අපිට ඇති කරලා තියෙන්නේ හැම වෙලාවෙම ඔය වගේ මේ යමක් කරනකොට ඒකට අපි මේ කොන්දේසි දාන්න හදනවා. අපි දන්නවනම් කර්මේ සහ කර්මඵල යනුව වෙනවයි කියලා මොකටද අපි ගිහිල්ලා කියන්නේ යාට? වැරද්දක් කළා බනින්න එපයි කියාක අපට. තහොඳ වැඩ කෙරුවොත් ඒ අපේ ලොකු සාංචින්න කාලේ ලොකු ස්වාමීන් වහන්සේට සියන්නිකායේ රාමඤ්ඤනිකායේ උපාධ්‍යාය තනතුර දීලා තිබුණා. උපාධ්‍යාය තනතුර දීලා තිබුණේ ඒකච්ඡන්දේ. ඒ සංඝ සභාවේ උපාධ්‍ය ඡන්ද උපාධ්‍යත්වයේ ගන්න අනික් හාමුදුරුවෝ පගා ගහනවා. අපි ලොකු ස්වාමීන් එළියටවත් ගියේ නෑ. නැවතින ඇත්තටම වස්සුම්කක් තිබුණා. ඒ නිසා උපාධ්‍යාය තනතුර දීලා ඉල්ලීමක් කරලා තිබුණා. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සම්මාන උපාධ්‍යයන් වහන්සේ තනතුරක් නමටපත් කරන්න උපාධිගේ අනුමැතිය අපිට ලබා දෙන්නේ. ඒ අනුමැතිය ගන්න එපා ලොකු සංසීත ලොකු සංසීත ලියලා ඇරියලු මාත්‍යෝ මම මෙවැනි මට මෙහෙම දඬුවමක් කරන්න මං කළ වැරද්ද මොකද්ද? මම මෙච්චර කැලේටලා හිටියා කිසිම පත්තරයකට කතා කරන්නේ නැහැ කිසිම ටෙලිවිෂන් එක කිව්වේ නැහැ. ඇයි මට මෙහෙම කරදර කරන්නේ? කල යටින් ලිව්වලු මහත්ව සභාවක යම් කිසි දෙයක් සභා සම්මත කෙරුවට පස්සේ ඒකට අනුම ඒකට එකඟ වෙනවා කියන්නේ සභා ගෞරවය. මම සභා ගෞරවයේ සහිත කෙනෙක්. ඒ නිසා මහත්තයට මේක සභාවෙන් තීන්දුව කළා තියෙනවා මම බාර ගන්නවා. හැබැයි මම එකක් පොරොන්දු වෙනවා කිසිම උත්සවයකට එන්නෙත් නැහැ මහත්තයලා වෙන ලියුමක් කඩන්නෙත් නැහැ. ඊට ඊට පස්සේ උපාධ්‍ය දායක උන්ට හම්බුණා. එපා කිව්වේ නැහැ. කවදාකවත් යන්නේ නැහැ. ඉතින් මම එක දවසක් කිතු උපස්ථායකක වශයෙන් ළඟ ඉන්න වෙලාවේදී කිව්වා මෙන්න මේ රාමඤ්ඤනිකා ලියුම තියෙනවා. අන්න උතර පෙට්ටියක් තියෙනවා දාන්නේ කිව්වා. ඉතින් මං කඩන්නේ කඩන්න එපයි කිව්වා. පෙට්ටිය නා. ඕකට මං කියන්නේ හමස් පෙට්ටිය කියලා. ඔය උපාධ්‍යාය පෙට්ටිය කිව්වා. කවදාකවත් මං ඔය ලියුම් කඩන්නෙත් නැහැ. ඒගොල්ලෝ එවන එක ඒගොල්ලෝ කරන්න ඕනේ මම කඩන්නේ අන්න ඒ විදිහට අපි හදා ගන්න ඕනේ ජීවිතය කිසිම කෙනෙකුට කිසිම විදිහකට ඉම්ප්‍රෙෂන් එකක් දෙන්නේ නැතුව. ඒකත් කර්මයට ඉඩ ගන්නවා. ඒ ධර්මානුකූලව සිද්ධ වෙයි. කළ යුත්ත අපි කරන්නේ අවස්ථාව හැටියට ඒක කරනවා. පිනක් හෝ පවක් හෝ කරනවා. අර මනුස්සයාට හෝ මේ මනුස්සයාට හෝ අපි නීති දාන්න හදන ඔබ මගේ දරුවා නිසා ඔබ මෙහෙම වෙන්න ඕනේ. මගේ තාත්තා නිසා මෙහෙම වෙන්න ඕනේ. හාමුදුරුවෝ නිසා මෙහෙම වෙන්න ඕනේ. පාදර නිසා මෙහෙම වෙන්න. ඒ කිරෙන්නේ තමයි වංචනික ධර්මෝනේ. එහෙම අපි හිතනවා අපිට කරන්න පුළුවන් අයිතියක් තියෙනවා කියලා. ඒව තමයි වංචනික ධර්මනේ. ඒ ටික තමයි පස්සේ අන්තිමට කර්ම බාටපත් වෙලා චේතනා බාටපත් වෙලා අපි චරිතයක් ගොඩනගනවා. අපි රුචර්ජකමකයක් ගොඩනගනවා. ඒක තමයි අරයි යන්නේ. නිසා යන පාර ට්‍රේස් එකක්වත් පේන්න තියන්න එපා. බුදුරජාණන්සේ කියනවා මායයට උඹ දැනගනින් මම ගියේ පාරේ හුළඟක් උඹට අල්ලන්න හම්බෙන්නේ නැහැ කියලා. කිසිම තැනක ක්ලේම් කරන්නේ නැහැ. මොනම දෙයක්වත්. බැනපන් කියන්නේ යන්නෙත් නැහැ, ස්තුති කරන්න හන්නෙත් නැහැ. එදින මේ මම මේ වචන සිද්ධියක් විතරයි කියන්නේ මේ පුද්ගල වශයෙන් කියන්නේ සමහරව මේ මරණයට පස්සේ මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා අවසාන කැමරු පත්‍රය ලියනවා. මං කියන්නේ ඊගාට ඉන්න එක කරන දෙයක් කරපු දෙයි. තම්බන කන්නේ තම්බන කාපු දෙයි, මැර කර කන්නේ බැදගෙන කාපු දෙයි, මැරණ එක මැරියන්කෝ. මොකටද යර නීති මේ නීති දාන්නේ? චරවචනාචනන් කියලා තුන මට චක්විතර දෙකේ නෝට වගේ එක සලකයි. ඒක රාජනීතියක්. ඒක කරේ ආනන්ද උඹ කරදර වෙන්න එපයි කියලා. ඒ නිසා අපි ඉන්නකම් කරන දේ මම කියන අබිරමණය කරන්න ඕන. ශාසනය අබිරමණය කරන්න ඕන. සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕන. අපි සතුටින් සමාදානෙන් සතුටින් ජීවත් වෙන්න. කිසිම කෙනෙකුට මේක විය යුතුයි මේක විය යුතුයි කියලා දහපු ගමන් ඒකෙන් අපි කොක්ක වදිනවා. මෙව හරහා වංචනික ධර්ම වැඩ කරනවා. මම මේ විවේචනය කරන්න තරහ වෙන්න එපා. ඒ මගේ හැටිමයි ඉස්සරහට ආයේ හාමුදුරු මට වැඩන්නේ මහත්තයත් එක්කයි ගණිතුණු තියෙන මට. ඒකෝට එතනදම මේ උසාවියේ එතරම් ප්‍රශ්න විසඳන එක තමයි ලේසි වැඩේ. ගෞරවණ සාහනවාස මට ඒක දැනගන්න ඕනි කියලා මේ වංචක ධර්ම මොකක්ද කියන එකයි. මේ මහත්ය කරලා තියෙන වංචක ධර්මයක් තමයි. ඕක තමයි වංචක ධර්මය කියන්නේ. දැන් තේරෙනවද? එහෙම ස්වාමීන් වහන්සේ දැන් මෙතෙන්ට අපි මම මම පැමිණියේ මේ භාවනා යෝගියෙක් හැටියට භාවනාව දියුණු කරගන්න ගමන් මම කල්පනා කළා තුවාලයකට බෙහෙත් දානවා නම් තුවාලේ හොඳට සුද්ධ කරලා තමයි බෙහෙත් දාන්න ඕන. ඒ නිසා ඉතින් මගේ හිතේ තියෙන වැරදි දේවල් මම මෙතනින් පිරිසිදුව අයින් කරගෙන මම යන්න ඕන කියන අදහසින් තමයි මේ සෑම දෙයක්ම මම වහන්සෙන් අහලා දැනගන්නේ. මොකද එහෙම නැතුව අරවත් තියාගෙන මේ භාවනාව පමණක්ම මේ කරනක මේ දුහුණුවකට එළඹෙන්න බෑ කියන අදහසක් මට පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. ඒක මගේ මුලින්දලම තිබුණා. හැම වෙලාවෙම අසුරක් සමාජයේ පවත්නකොට අනිත් හැම කෙනෙක්ගේ මතයටම ගරු කරනවා. උසස් පහත් ભેද නැහැ. හැබැයි මම කියනවා මගේ මතය මෙහෙමයි මතේ පමණයි. වෙ මෙහෙම විය යුතුයි බෑ. එහෙම බෑ. මගේ මතය ඉදිරිපත් කරලා පස්සේ මම යුනිවර්සිටි ඉන්න කාලේ කිව්වා තුන් දෙනෙක් එක්ක නම් මම ඉන්නේ. ඊටු දෙන්න කියන දේ මම කරන එක පවුපින් බැලිලක් මට අවශ්‍යතාවය නැහැ. මං උන් ළඟ ඉන්නේ නැහැ පවක් නම් යනවා. හැබැයි ඉන්නකන් නම් ඒ දෙන්න කියන දේ කරනවා. ඊට එහා මම මම මොනවත් වග වෙන්නේ නැහැ. මම බුරුමෙට යනකොට හිතාන ගියේ මට මස් මාළු කන්න වෙනවා. බුරුම සම්ප්‍රදාය පුරුදු වෙන්න වෙනවා. කවදාකවත් කරන්නේ පිම්බීමක් හැකිලිමක් කරන්න වෙනවා. ගියාට පස්සේ වවුලයි ගෙදරට ගිහලා පුටු ඉල්ලන්න එපා. වවුලයි ගෙදරට ගියානේ එල්ලි ලයින් එකයි තියෙන්නේ. යන්නේ වවුලයි ගෙදරට බව දන්නවනම් මොන පුටුද? ගිහිල්ලා මාස 3ක් විතර ඉඳලා බැලුවා මේකෙන් පරෝධනයක් තියෙනවා කියලා. ඒකයි ඔය ඔය කියන කැපකිරීම කරලා මොකද? හැබැයි මං ඊට පස්සේ එළවලු ආහාර වේලක් හම්බුණා. ඒ වගේම බිම්බි මැකිනොත් තද්ද විදියට බලපෑම් කරා මට කළ යුතුමයි කියලා. පරිවර්තක හරහා යන්නත් ඕනේ. මාස 3ක් ගියාට පස්සේ ඇහුවා මං අඬ ගහන ගිය ස්වාමීන් වහන්සේ කිව්වා දැන් ඔබ යන්නයි හදන්නේ ඔබ විතරයි ඉතුරු වෙන්නේ මට පස්සේ කෑ ගහන්න එපා එනවනම් මරේ යන්න නැත්නම් මොකද කියන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා සංජය මෙතන කීයක් කැප කරුවත් කවන්නේ මේ කතා කරන හැමෝටම මාතෘකාව තේරෙනවා. භාවනා තීරණ මම ඒක නිසා ආයේ නැහැ. නැවත සලකා බැලිලා මොන දේ වුණත් මම මෙතන නතර වෙනවා. ඊට පස්සේ කිව්වා අම්මජීව මම නැවතත් කියනවා. මම ගියාට පස්සේ උඹට ආපහු යන්න ඕන නම් මට කතා කරන්න එපා කිව්වා. මොකද මම කසාන්ත මං ආවේ භාවනා පිළිබඳ විශ්වාසයක් ඇති කෙනෙක් හම්බ වෙයි කියලා මං හිතනවා මං ගත්තයි කියලා මට හම්බුණයි කියලා. ඉන් එහාට වෙන දෙයක් ගැන මං කලකන්නේ නැහැ කියලා. මොනවා වුණත් මං කැප කරගෙන ඉන්නවා කියලා. ඉතින් ඒකමයි දිගටම මට ආත්ම විශ්වාසයක් ඇති කරන පස්සේ මම එනකොට පිම්බීම හැකිලින් පිළිබඳව විසරදෙක් වෙලා ආවේ. මාස 18ක්ම ප්‍රතික්‍රියා කරා මම. බෑ මට ඕනේ නෑ මට ධනපණේ තියෙනවා මට සමාධිය තියෙනවා කියලා. මම දන්දිම තේරුණාට පස්සේ මට දෙනවා දෙකම තියාගෙන ඉන්න කිසි ප්‍රශ්නයක් නෑ. ඒ වගේ අපේ ඇතුලේ තියෙන හැකියාවල් අපේ ඇතුලේ තියෙන සම්පූර්ණ ප්‍රභවය එහෙම නැත්නම් ඒ කියන්නේ පින ක්‍රියාත්මක වෙන්න නම් බාධා එන්න ඕන. මන්ත කියනවා වගේ අපි හෙලිදරව්වක් දෙන්න ඕන. ගරු කටයුතු කෙනෙක් ඉදිරියට අපි අපි වැරදිට පාවිච්චි කරන දේ හෙලිදරව් කරන්න කරන්න කරන්න බුදුහාමුදුර වැඩ ඉන්නවා වගේ මැද. අවංකව හෙලිදරව් යනකොට ඒක පුත්‍රජානංශ කියලා තියෙන යම් කිසි කෙනෙක් මානෙනි ආයති සංවරය ගැන හිතලා මත්තර පිරිසුදු වෙන්නම් කියලා සමාව ඉල්ලනවා නම් ඒක තමයි සජීවී දහම කියන්නේ. එතන බුදු බණ හිටිනවා. බුදු පණ හිටිනවා. ඒක නිසා ලේසියෙන් කෙනෙක් ආයති සංවරය ගැන හිතලා පාපොච්චාරණය කරන්නේ. ඒක අන්තිමටම කරන්නේ පුත්තජනයා. ඒ නිසා අපි මේ කල්යාණ මිත්‍රාසය හදනවයි කියලා කියන්නේ ධර්ම සාකච්ඡා කරනවයි කියලා කියන්නේ අපි තව පිරිසක් ස්තනමඩා ගන්නවා අපිට කැත නැතුව කතා කරන්න පුළුවන්. මගේ දේ මට කියන්න පුළුවන්. එදාට මේ කෙලෙස් වල තියෙන ස්වරූපය තමයි හංගන් හංගන්න වැඩෙන එක. ධර්මයේ තියෙන ස්වરૂපය තමයි එලි කරන්න එලි කරන්න බබලන එක. නමුත් එලි කරන්න බෑ දුර්ජනයන් එක්ක. එලි කරන්න බෑ විශ්වාස නැති කට්ටියට. ඒ නිසා අපි විශ්වසනීය කට්ටියක් ඇති කරගෙන ඇත්තෝ අම්මලා වගේ තාත්තලා වගේ සහෝදරයෝ වගේ සහෝදරිය වගේ ආශ්‍රය කරනකොට අභිරමණය කියන වචනේ එනවා. ඒක බුදුරජාණන් ලොකු සාමණේරයන් කිව්වේ අපි වැඩ කරන කරන පිරිසක් අතට ගියාම <clears throat> නෑදෑ පිරිසක් අතට ගියා වගේ දැනෙනවනම් එතන නතර වෙනවා කියන්නේ. එහෙම නැත්නම් මේ හරක් ගාලට හරකෙක් ඇදගෙන යනවා වගේ මරන්න ගෙනියන හරකෙක් වගේ අපිට තේරෙනවනේ ජීවිතේ භාවනාවක් හරියන්නේ නැහැ. අපිට ඒ අබිරමණය එන්න ඕනේ. ඒක <clears throat> දැන් ලෝකේ තියෙන මම සතිය ගැන කතා කරනකොට මුළු ලෝකෙම දන්න දෙයක් තමයි අද මේ වෙනකොට මුළු ලෝකෙම ඉන්න සතිමත් කට්ටිය network එකට අහු වෙලා ඉවරයි. වෙනමම network එකක් තියෙනවා. සති ධර්මයේ වඩන, අප්‍රමාදයේ වඩන, ඔක්කොමලා මොන જાතිය වුණත් මොන ආගමේ වුණත් <clears throat> මොන භාෂා කතා කරත් ඒගොල්ල අතර දැන් වෙනමම network එකක් වැඩ කරනවා. අපිට ඕන කරලා තියෙන plug වෙන එක විතරයි. දන්නේ නැත්නම් ඉතින් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් එනම් ඉතින් බස් <clears throat> එක ගියා තමයි. අපිට තියෙන හැකිය ඉක්මනට අප්‍රමාදේ පිටවගෙන හැකිය ඉක්මනට සත්‍යමත් වෙලා ළඟම තියෙන තැනින් ප්ලග් කරගන්න. එතකොට අපි <clears throat> විසම ලෝකේ සමහිත පවත්තන පැත්තට පරිසර දූෂණය නොකරන පැත්තට මානසික අසහන නැති පැත්තට කල්යාණ මිත්‍රු ඉන්න පැත්තට උපනයනය වෙන්න පටන් අරගන්න. ඉතින් ප්ලග් වෙන්නේ නැතුව කෝච්චියට පෙට්ටිය අමුණ ගන්න නැතුව ඉතින් හිටියට ඒක හරියන්නේ ඒක ඒ පළවෙනි සැරේ අමුණ ගන්න එකට අපි පූර්ණ ප්‍රයෝග ඥාන පාවිච්චි කරන්න ඕන හොන්තේම කල්යාණ මිත්‍යා බල්ලා කල්යාණ මිත්‍ර මණ්ඩලේ බල්ලා ඕන දෙයක් අප කරලා කුක්ක උක්කේ ගහගත්තට පස්සේ ඊට පස්සේ යන්න බලනවා. ඉතින් මම මම බුරුමෙන්ද මම සෑහෙන බැනුම් ඇහුවා. ඒ ස්වාමීන් වහන්සේ ගාව කිසිම තෙතක් අනුකම්පාන පිළිසින්දදී මම තමයි කාරණා කිව්වට පස්සේ එතනම ඌරගේ පිටේ තියලම කපනවා මාළු. මේ හරි සතුටක් තියෙනවා. ඉතින් පුද්ගලික නෙවෙයි, ලාභ සත්කාරයක් නෙවෙයි. ඒ ස්වාමීන් කතා කරන්නේ ධර්මෙට. ලැජ්ජයි ඒ වෙලාවේ වුණ දෙන්න බෑ. නමුත් තේනවා ඉතින් බුදුහාමුදුරු ඉස්සරහට ගියත් අපේ තියෙන පෞටි කුණාන්සට පේනවනම් ඔච්චරනේ අපිට ඕන කරන දේ. ඒ නිසා ධර්ම සාකච්ඡාව තමයි මම බොහොම ප්‍රිය කරන්නේ. ඒක බොහොම අවංකව සිද්ධ වෙන්න ඕනේ. එතකොට හරියට <clears throat> සියලු දෙනාම සමාකාරව සම්බන්ධ වෙනකොට මෑත බුදුහමතුරු ඉබේම පහළ වෙනවා. ධර්ම සාකච්ඡාවේ ධර්ම ඉබේම පහළ වෙනවා. නිසා මං හිතන්නේ මම ඇත්තට වංචනික ධර්ම හොඳට කියලා දුන්නයි කියලා. හැබැයි ටික කාලයක් මෛත්‍රිකේ හිටියොත් නම් ගැරන්ඩියා වෝල් කටිලියෙන් ඇදලා ගත්තා වගේ අමාරුයි මං වගේ මෛත්‍රික ඉන්න මාරේ මොකද මම මොයි අතට යනවද කියලා මමවත් දන්නේ ඒ මම ඕපන් රන්ස් ගහන්නේ මම මේ පාර්ට්නර් ක්ලෝස් ගහන්න කැමති නැහැ කියලා තුරුම්ප කියලාමයි ගහන්නේ ඒ වගේ මම සුද්ධ හැම කෙනෙකුටම මම පවරනවා මම ඇතිත් ඒ වගේ වැරද්දක් තියෙනවා නම් ධර්මයේ නාමයෙන් සදාචාරී නාමයෙන් එහෙනම් සම්බ්‍රක්‍මචාරිණී වාස්ලාමේ මට රහසේ හරි කියන්න නැත්නම් එලිපිට හරි කියන්න ඒගොල්ලන් ඒ වෙලාවට නම් ගහට බණ්ඩි ඉඳ තියෙනවා. මේන ප්‍රසිද්ධිය කියනවා. ඒක මම සමහරලාට ඒ වගේ ලවණ කිපිලා පණින වෙලාවලත් තියෙනවා. පස්සේ මට hina යනවා. මම දැන් කරලා තියෙන ප්‍රසිද්ධියම කියනවා. තියෙනවා නම් පෙන්ලා දෙන්න. මොකද තවත් නම් බෑ මේ සංසාරේ ඔය අහංගගෙන ගිහිල්ලා කරන්න. ඉවර කරන්න තියෙන්නේ ඕපන් රම්සයන් එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මට ගහලා මේ දේ හරි දෙ මෙන්න මේකයි කියලා පෙන්වුවත් මම නම් අල්ප මාත්‍රයකත් ඔබ වහන්සේ කෙරෙහි කිසිම මේ අහිතක් හිතන්නේ නැහැ. මට පව් සිද්ධ වෙනවනේ. <laughs> ගෞරව ස්වාමීන් වහන්සේ දැන් අපේ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට අපි හුඟාදුරට අහලා තියෙන්නේ මේ සිත මේ සිත පිළිබඳ විශයක් නෙමෙයි වැඩිම බලන් ගියා මේ බුදුදහම කියන්නේ. ඒතකොට මේ සිත පිළිබඳව නිර්වචනය කරන්නේ දුරං ගමන් ඒක චරං අසවීරං ගුහස්යන් කියලා තමයි මම අහලා තියෙන්නේ. එතකොට අපේ ස්වාමීන් වහන්සේලා පෙන්වලා දීලා තියෙන්නේ මීට කලින් යම් තැනකට ගිහිලා තිනවා නම් ඒ තැනට සිතින් යන්න පුළුවන් ඒකින්ද තමයි මේ දුරන් ගමන් කියන්නේ කියලා. නමුත් මම කල්පනා කරන විදියට මගේ දැනීමේ හැටියට මට හිතෙනවා සිතින් එතෙන්ට යන්න බෑ. මම අම්රාපුරේ ජයසුමා බෝධින් වහන්සේ වැඳලා තිබෙනවා නම් එම ස්ථානයට ගියාම මට ඒ ඇසට දුටු දර්ශනීය නිසා වේදනා සංඥා සංස්කාර නිසා යම්කිසි චිත්ත රූපයක් මගේ මනස තුල ඇඳෙනවා ඒ මතක සටහන තමයි මට මතක් වෙන්නේ නමුත් සිතින් යන්න බෑ කියන එක මම හිතනවා. මම හිතන්නේ දුර දුරන් ගමන් කියන්නේ මම දන්නේ නැති නිසා මම අහන්නේ මේ සසර ගමන නිසා දුරන් ගමන් කියනවාද කියන එක. ඒ වගේම ස්වාමින් වහන්සේ දැන් මේ සසර කියන වචනේ තේරුම පොඩ්ඩක් නිර්වචනය කරලා දෙන්න. මොකද මේ සසරත් සංසාරත් ගමනක් කියලා දෙකක් භාවිතා කරනවා. ඉතින් මම නම් හිතන්නේ මේ සංසාර ගමන කියන වචනේ වැරදි කියන එකයි. මොකද ඉතින් සාරණං ගමන හොඳයිනේ. මං හිතන්නේ මේක සංඅසාර කියලා. මේ ගමන සංසාර වචන කියන වචනය වැරදි කියලා මගේ කල්පනා හැටියට ඉතින් සාර ගමනක් නම් ඉතින් ඒක හොඳයි. ඒක නවත්තන්න අවශ්‍යතාවයක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. හිත පිළිබඳව කතා කරනකොටත් ඔය සම්පූර්ණ ශේස්ත්‍රය යන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානය ගැන පමණයි. ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානය කියන්නේ සම්මුති ලෝකේ ඒක තමයි සංසාරේ ඔක්කොම වෙන්නේ. නමුත් ਸਰවචනාංශයේ ඊට පස්සේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥාන එතන ගියාම අනිදසන විඥාන කියලා හිතේ ඔය ගුරුසුයව ඇරලා ඊට පස්සට යනකොට හිතක් නැති එක තමයි නිවන කියන්නේ. ඒ නිසා ඉතින් යනකොට දුරංගමං ඒක චරං අසරීරං කියන මොකක්වත් නැහැ ඔක්කොම මේ මන தත්ත්වේ මනෝ தත්ත්වයට පැතලා චිත්ත தත්ත්වයට පැතලා කෙලසුනට පස්සේ හිත තමයි ඔය කතා කරන්නේ. ඒක සුද්ධ කරන සුද්ධ කරන මෙහාට එනකොට ඔය කිසිම දෙයකට අල්ලන්න දෙයකට නෙවෙයි පේශි ද්වේෂයටපත් වෙන්නේ. ඒ නිසා ඌව ගැන කතා කරන්න කරන්න අපි යන්නේ හිතේ කෙලසිච්චම තත්ත්වවලට. හිතේ තියෙන ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ඉඳුරන් හා බැඳිච්ච ආරම්මන සහිත තැනකට ඕක කොච්චර සුද්ධ කරත් අපිට ඇතුළට එන්න හිතවත් පහළ වෙන්නේ. ඒ නිසා ඔක්කොම බබයි බේස වැදෙන්න විසිකොල්ල දාලා සතිය පිහිටවන්න. එතකොට හිත ඕගන නඩු කී කිය ඉන්න වෙනකොට ඇතුළට බහිනවා. ඇතුළට ගියාම තමයි ඔය අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය එන්නේ. අනින්ද්‍රිය ප්‍රතිපද විඥානයත් ඉච්ඡරම අල්ලන්න කරගන්න. ඊට පස්සේ තමයි අනිදර්ශන විඥාණය කරන. එතකොට ඔය කිසිම දෙයක්වත් හිතේ නිදර්ශන නිදර්ශන වෙන්නේ නැහැ. පිළිඹු වෙන්නේ නැහැ. එහෙ විඥානයක් තමයි විතක්ක විදූපණය කරලද කෙලෙසුන්ගෙන් තොර කරන ලද හිත. ඔය මහන්තය කතා කරන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වෙච්ච ගොරෝසු හිතේ හැටි. ඒක තමයි පෘථග්ජනය ගාව තියෙන. ඉතින් පෘථග්ජනයනේ එච්චර තමයි. නම සරුවචනanse ඒක උගන්වන්න ලෝකේ පහළ වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒක පෙන්නලා ඊට සාපේක්ෂව තියෙන අනින්ද්‍ය ප්‍රතිපදය අනේ මේ අනිදර්ශන විඥාන දිහාටයි යන්න ඕනේ. නිසා අපි ඕක ඕක තෝරලා බලලා ඕකේ හොදලා ගන්න දෙයක් නැහැ. ඕක අමතක කරන්න පුළුවන් නම් සතිය පිහිටවන්න පුළුවන් නම් ඕක සේරම හිතේ පහළ වෙන පිළිකා බව තේරෙනවා. හිතේ කොච්ච දානකොට පහළ වෙන පිළිකා. ඕක හොදලා ගන්න දෙයක් නැහැ. නිසා සතිය කියන වචන නැත්නම් සතිය කියන චෛතසිකය පුළුවන් තරම් බලන්න එතකොට අපි ওই දේවල් එනකොටම දන්නවා අසුචි කවදාකවත් රත්තරන් මේ මැණික් හම්බ වෙන්නේ නැහැ. ඕ තෝරලා බේරලා අපිට ඉවරක් කරන්න බේරන්න නැතුව කරන්නත් බෑ මොකද අපි ජීවත් වෙන ලෝකෙ හැටි. නමුත් ඒව ඔක්කොම සංකල්ප ලෝකයක්, විකල්ප ලෝකයක්, ප්‍රකල්පන ලෝකයක්, මනෝ ලෝකයක් තියෙනවා. මෙහාට එනකොට එනකොට ඔබ හැලෙනවා. දැන් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් සිත පිළිබඳව ප්‍රශ්න කළ නිසා තව පොඩි මට දෙයක් ඔබ වහන්සේගෙන් දැනගන්න තියෙනවා. දැන් මම්ම තමයි මට පේන්නේ ප්‍රශ්නකාරයා වෙන්නේ. ඒක ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. <laughs> ස්වාමීන් වහන්සේ දැන් මේ මරණාසන්න මොහොතේදී අපි කියනවා ඒ වෙලාවේ චුති චිත්තය කියන එක. එතකොට ප්‍රතිසන්දියේදී කියනවා විඥානය කියලා. ප්‍රතිසන්දි විඥානය කියලා. එතකොට මේ චිත්තය කියලා එතන දාලා ප්‍රතිසන්දි චිත්තේ ප්‍රතිසන්දි චිත්තේ නොකිය ප්‍රතිසන්දි විඥානය කියන බවට පරිවර්තනය වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් චිත්ත විඥාන මන මනෝ සමානාර්ථ පද විදියට. සම් කිසි තැනකදී මේකේ පරිණාමිකුත් පෙන්වනවා. ඒක ඥානසී ආමතුරුන්ගේ පොතේ උන්වහන්සේ කියලා තිබුණා මේ පද හතර තියෙන්නේ එකින් එකට එකින් එකට yaadena ක්‍රමයකට කියලා. නමුත් ධම්මසංගණී අටුවාවේ මේ හතරම සමානාර්ථ පද වලට පෙන්වනවා ඒ නිසා සමහර පසුබිමක ඉඳ කරන සමහර යම් යම් පසුබිමට සාපේක්ෂව අර්ථ ඡාය වෙනසකුත් තියෙනවා. ඒක සාමාන්‍ය සමානාර්ථ විදිහට ගන්න පුළුවන්. දැන් අපි හිතනවා තාදුටත් ප්‍රශ්න නැහැ කියන ඒ උපකල්පන ඉඳගෙන අපි අද වෙනකොට හතරවෙනි දවසේ ඉතින් මේ තාක් අපේ වැඩ පිළිවෙල බාධා වෙන කරදරයකින් නැතුව ටිකට පැවතගෙන ආවා. ඒකට සඳහා නන්නයිවින් පෙනී නොපෙනී උදව් කරපු සියලු දෙනාටම අපි අපි මේ දවස පුරාත් මේ දවස් හතර පුරාම ප්‍රස් කරගන්න පින අනුමೋದනා ශීර්ෂයෙන් අනුමෝදන් කරමු. ඒ සියලු දෙනාම අපි මේ පිනේ අග්‍රභාගය අනුමෝදන් වෙලා තම තමන්ගේ ශප සාදා ගනිත්වා අපරාධ සාසනයටත් මේ කරන ඉදිරි වැඩවලට මේ විදිහටම අනුග්‍රහය අපිට ලබා දෙත්වා කියලා අපි සාදු කියනවා. ඒ වගේම අපේ නෑදෑ හිත මිත්‍රයෝ බන්දු කලක් රැත්තෝ ඔක්කොමලා මෙතන ඉන්නවා නම් ඒ තරමට හොඳයි. නමුත් අපිට නැති නිසා අපි කාය සාක්ෂි වශයෙන් ඉන්න නිසා අපි ශිරුම ඥාති ජීපත් කරලා ආරාධනා කරමු දැන් කොයි හිටියත් කොයි ලෝකේ හිටියත් කොයි තැනක හිටියත් අපි මේ කරන්නා උදාර කුසලයේ දකින්ද එයත් අන්ට හිත් පහළ වේවා නෙත් නැමෙත්වා ඒ අනුව අපි මේ අනුමෝදන් කරන්නා වූ කුසලයේ දැකලා සාදු කියලා තම තමන්ගේ සැප සාදා ගනිත්වා කියලා සිළු ඥාතීන් ශීපත් කරමු ඒ වගේම අපාපටත් මේ කුසලයේ එකසේ හේතු වාසනා වීමෙන් මේ ගෞතම සීල සම්බුද්ධ ශාසනයේදී මේ ජීවිතයේදීම ලබන්න තියෙන උත්මාර්ථය ලබා ගැනීමටම මේ පින 100 අප කාටත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා පිළිගන්නවා.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 පුඤ්ඤ කම්මේන පාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු